නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බයිතා වුත්ථාන විවර්තනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානන්ති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මාත්‍රෝ සම්බන්ධ කරගෙන සතියකට වතාවක් මේ බ්‍රහස්පතින්ද දවසේ උදේ හතමාරේ පැයට අපි විපස්සනාට වර ධර්ම දේශනා පැවැත්වීම කාලයක් තිස්ස කරගෙන ආපු චාරිත්‍රයක් අපිටත් ඒ අපිට අදත් ඒ වටිනා ධර්මමය දේශනාවකට අවස්ථාවක් සැලසීලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට අපි පසුගිය දිගටම දේශනා මාලාවටම මාතෘකා වශයෙන් තියාගත්තේ උදාන පාළියේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන මේඝිය සූත්‍රය. ඉතින් අපි මේ මේඝිය සූත්‍රයේ සඳහන් ප්‍රධාන කාරණා පහෙන් තුන්වෙනි කාරණාවේ මේ දවස්වල හැසිරෙන්නේ මේඝිය සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ මේ මේඝිය ස්වාමීන් වහන්සේට සරුවච්චන් වහන්සේගේ සමීපස්ත ඇසුරටපත් උනත් තාම තමන්ගේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගන්න බැරුව ඒ පිළිබඳව විචිකිච්ඡාවෙන් විවිධ ක්‍රම හොයමින් එමේ දඟලද්දී එයින් පීඩිතටපත් වෙලා වෙහෙසටපත් වෙලා නැවත ਸਰවචනාංශ ළඟට ඇවිල්ලා ඒ ඇසුර තමයි වටිනාම දේ කියන එක ක්‍රියාවෙන් පෙන්වුවාට පස්සේ ਸਰවචනචේ සඳහන් කරනවා ඒ විදිහට අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය කියන විදිහට මූකුරාගේ නැති චේතෝ විමුක්තිය මූකුරවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන කාරණා පහක් නම් වශයෙන් සඳහන් කරනවා. ඒක තමයි මේ සූත්‍රයේ සාරය. පළවෙනිම කාරණාව තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණාව තම තමන්ගේ සීලේ, වත්පිළිවෙත්, කාලසටහන සීලේ, ඒ ඒ අවතුම් පැවතුම් කියලා අපි කියමුකෝ. තුන්වෙනි කාරණාව තමයි දස කතා වස්තු, පවිවේක කතා, සන්තුට්ටි කතා, සල්ලේකතා සන්තුත් සන් අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා විරියාරම්භ කතා ඡල්ලේක කතා අසංසග්ග කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඉතින් මේ තුන්වෙනි කාරණාවේ අපි ඉන්නේ මේ ඥාන දර්ශන කතාවයි. ඉතින් මේ සූත්‍ර සාකච්ඡා සූත්‍ර සාරය ඉදිරිපත් කරන වශයෙන් කරුණු පහ මතක් කරනවා නම් හතරවෙනි කාරණාවට සඳහන් කරලා තියෙන්නේ මේ සඳහා ඇති ආරම්භන ලද විරිය පස්වෙනි කාරණාව සඳහා සඳහන් කරලා තියෙන්නේ මේ සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ ඥානය උත්හාන ගාමින් නැත්තම් උදයබ්බේ ඥානය ප්‍රදාහන කරගත්ත ඥානෙ මෙන්න මේ කරුණු පහ තමයි කෙනෙකුට තවමත් සම්පූර්ණ කරගන්න බැරි චේතෝ විමුක්තිය සම්පූර්ණ කරගන්න මුහු කරවා ගන්නට දිනු පවුණු කරගන්න අවශ්‍ය කරන්නේ ඉතින් මේ කෙටි හඳුන්වා දීමෙන් පස්සේ අපි අද දවසේ මාතෘකාවට ආවොත් මේ ඥාන කතා නැත්නම් ප්‍රඥා කතා කියලා සඳහන් කරලා තියෙන මේ දස කතා වස්තු යටතේදී සඳහන් වෙන්නේ අනිකුත් ඒවට අපි අනිකුත් මාතෘකා යටතේ ඉඩ සැලසීමේ විදර්ශනා ඥාන ටික තමයි. ඒ විශේෂයෙන්ම සත්ත්ව วิ සුද්ධියේ සීල <clears throat> วิ සුද්ධි, චිත්ත วิ සුද්ධි කියන ප්‍රධාන විසුද්ධි දෙක ඉක්මවලා ගිහිල්ලා එන කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන මෙන්න මේ කාරණා ටික තමයි ඒ විසුද්ධි පහක් මේ ඥාන කතාවට ඇතුල් වෙනවා. ඒිනුත් ඒ විසුද්ධි පහ දික්ටි විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි වශයෙන් මේක පෙළ ගැහෙන්න ඕනේ. ඒ කාරණා පහ පසු කාලීනව අටුවා යුගයට එනකොට බොහොම සවිස්තර විෂිතුරු විග්‍රහ එකතු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ මොකද ඒ ටික තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. ප්‍රධාන යෝග ජීවිතේ ප්‍රධානම වැඩට බහින වෙලාව තමයි මේ විපස්සනා ඥාන වැඩෙන වෙලාව. ඉතින් ඒක පසු කාලීනව 16 <clears throat> සාකාර විපස්සනා ඥාන, එයිනුත් පසු කොටස උග්‍ර විපස්සනාට යනකොටස නව මහා විදර්ශනා වශයෙන් අද කාලේ බොහෝම ප්‍රසිද්ධයි. මේ ප්‍රසිද්ධ හේතුව මොකද? මේ ඥාන පිළිබඳව කතාව පොත්පත් ලියන්නන්ට, දාර්ශනිකයන්ට, මූලධර්ම පස්සේ යන අයට, චින්තාවේ ඉන්න කට්ටියට විශාල වේදිකාවක් සකස් කරනවා. ඉතින් ඒ නිසා පුදුමාකාර ඒ පිළිබඳව හිතා ගන්න බැරි ඇත්තෝ පවා මේ ඥාන ගැන ආධාරියට කතා කරනවා. එක එක පැත්තකින් හොඳයි. ඒ මොකද හේතුව ඒක කල හැක්කක් බවට හැකි සංඥාවක් ඇති කරලා දෙනවා. නමුත් හුඟ දෙනෙක් ඒක කටපාඩම් කිරීමෙන් එහෙම නැත්නම් ඒක පිළිබඳව චින්තාමේ වශයෙන් කල්පනා කිරීමෙන් වගේ දෙයකින් ආස්වාදයක් ලබලා ඒ දාර්ශනික වශයෙන් ආස්වාදයක් ලබලා විදර්ශනාව භාවනාව ඍජු අත්දැකීම පස්සර දාගන්න ගියාම විලෝපන වැඩ රාශියක් අද මේ ශාසනයේ සිද්ධ වෙනවා. අපි ඉන්න මේ කාලේ වර්තමානයේ ඉතින් ඒක නිසා මේ ඥාන දෙපැත්ත කැපෙන පිහියක් වාගේ දැනගෙන ප්‍රයෝජනය සලකලා පාවිච්චි කළොත් එයාට සුතවන්තයා බහුශෘතයයි කියලා කියන්න පුළුවන්. දැනගෙන එතන මෙතන කපා ගත්තොත් වඳුරට දැලිපියා වුණා වගේ වෙනවා. ඉතින් ඒක ඉතින් කොයි දේත් ඇති. ඉතින් ඒක නිසා අපි මේ උත්සාහ කරන්නේ ඒ කොටස් ඒ කියන්නේ මේ සුත්තමය ඥාන කොටස් මූල ධර්ම කොටස් ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන වැඩේට ධෛර්යයක් පිණිස ඒකට අත්ලක් පිණිස ඒ සුතමේ ඥාන ප්‍රයෝජන ගන්න ඕනේ ඊගාට චින්තාමේ වශයෙන් අපිට මේ භාවනා පරියන්කයකදී සිද්ධ වෙන දේවල් මේ බුදුහාමුදුරුව පෙන්නපු සැකිල්ලට අනුව සිද්ධ වෙනවාද කියලා දැන ගැනීමෙන් අපිට කර්මස්ථානාචාරිවරයෙක් නැති අවස්ථාවක ඒකට ප්‍රතිනිධියක් විදියට ඒ කියන්නේ කස්තුරි නැත්තම් අපි කියනවා කපු කන සැට ගන්නේ කියලා. සමම් පිච්ච නැත්තම් අපි කියනවා ගැට පිච්ච අරගෙන වැඩේ පටන් ගන්න. ඒවට කියන ප්‍රතිනිධි කියලා. ඒකෙම මේ ඥාන පිළිබඳව සුතමේ ඥාන භෞසුත භාව ඇති කෙනාට තමන්ගේ සමීපාස්තේ කර්මස්ථානාචාර්යවරයෙක් නැති වුණත් පිළියම් කරගන්න පුළුවන් වරදගත්ව කපා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම තියෙනවනම් හොඳයි වෙන්න පුළුවන්. කර්මස්ථානාචාර්යෙකුත් ඉන්නවා. තමන්ටත් මේ පාර පෙත මඟ තේරෙනවනම් හොඳයි. ඒ නිසා ඔය මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ කාලේ මේ ඥාන විල්පඳව ඉදිරිපත් වෙච්ච ගතිය ලොකු පෙරමුණු ගතියක් ප්‍රගමණයක් පේන්න ඒ අනුව බලනකොට අපි ඉන්නේ ඒ සොලසාකාර විපස්සනා ඥානවල අන්තිම ඉහළ කෙළවරේ අද අපි නම වශයෙන් දවසේ මාත්‍රිකා වශයෙන් වෙන් කර ගන්නවන වෙන් කර ගන්න තියෙන්නේ මේ ගෝත්‍ර භූ ඥානය කියන මේ ලෞකික ශේස්ත්‍රයේ ඉක්මවලා ලෝකෝත්තර ශේස්ත්‍රයට ශාපත් වෙන පෙරලෙන පරිවර්තනය වෙන ඒ ප්‍රධාන පරිවර්තනයේ සම්බන්ධයි ඉතින් මේක කියන්න පුළුවන් මාර්ගය පටන් අරගන්නේ තිසරණ තිසරණ සාරණයෙන් ඒ මාර්ගයේ කෙලවර තමයි අන්තිම ඉහළ කෝටිය ඉහළ කෙලවර තමයි ගෝත්‍ර පුඥානයි. පහළම කෙලවර පහළම කෝටිය තමයි තිසරණ සරණ ගිය උපාසක බෞද්ධ වෙච්ච කෙනා. එයා මාර්ග මාර්ගස්ත මාර්ගයටපත්. දැන් මේ ගෝත්‍ර පුඥානයි කියලා කියන්නේ මාර්ගයේ කෙලපැමිණි. එතනෙමුත් මට මතක් කරන්න ඕනේ අද ධර්ම දේශනාව බොහෝමත්ම මේ සුතමේ ඥාණයට බර වැඩකටම නැති ධර්ම දේශනාවක් වෙන එකක්. විශේෂයෙන් කියනවා භාවනා කරන කට්ටිය ඔළුව කුරුවල් කරන බණක් වෙන්න පුළුවන් මම උත්සාහ කරනවා පුළුවන් තරම් එහෙම නොවි මේකේ තියෙන ප්‍රායෝගික අර්ථය මතු කරලා දෙන්න. ඒ අතෝ බලනකොට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. ආස්ථාර්ය පුද්ගල මහා සංඝරත්නය කිව්වම මාර්ගත්තයි කියලා කියන්නේ තිසරණ සරණ ගිය කෙනාද එහෙම නැත්නම් ගෝත්‍ර පූජාණය සම්පූර්ණ කළ කෙනාද කියලා. ඒ මේ මෙද ඇතුර දෙක මැද අතුර ඉන්න ඕනම කෙනෙක් මාර්ගයේ ඉන්නේ. ඒකට ආස්ථාරය පුද්ගල මහා සංඝරත්නය කිව්වම සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්ත. ඒතර සෝවාන් මාර්ගස්ත කියලා කියන්නේ අවම කෝටියෙන් යටත් පිරිසෙයි තිසරණ සරණ ගිය. ඉතින් ඒ තිසරණ ඉතින් බරදාර කරන්න කියනවා බුදුහාමුදුරුවෝ කෙරෙහි නොසලෙන සද්ධාවෙන් බුදුන් සරණ යනවා ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන්. තිසරණ ධර්ම සරණය ඒ විදිහට කාය පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් සරණ යනවා. සංඝ රත්නයේ සරණ යනවා. තමන්ගේ සීලයේ සරණ යනවා. ඔන්නේ හතර සරණ ගිය ඕනම කෙනෙක් අඩුම මට්ටමේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා කියන්න පුළුවන් මූල ධර්මානුකූලව. ඒක නිසා ආද ඔය අන්ධහර පාන්නේ උගව වෙලාවට බොරුවටමත්ම නෙවෙයි යම් ප්‍රමාණයකට ඒකේ සත්‍යයක් තියෙනවා. නමුත් ඒක ඉතින් අර අඩුපාඩු කර තියෙන අතිශෝක්තිය පැත්තට වැටෙන අඩුම ලංසෝ අරගෙන වැඩියෙන් කෑ ගහන පැත්තට ගියොත් ඒක යෝගාවචරයට සුන්දර නෑ භික්ෂුවකට ශ්‍රමණ සාරුප්‍ය නෑ. හැබැයි කියන්න අයිතිවාසිකම් තියෙන නිසා අපිට ඒවට එපා කියන්න දොස් කියන්න විදියකුත් නෑ. මහසිසාරද ස්වාමීන් වහන්සේ පවා ඒ මූල ධර්මානුකූල විස්තර කරනට සඳහන් කරනවා. ඉදිරි තිසරණ සරණ ගිය කෙනත් අඩුම මට්ටමේ, අවම මට්ටමේ ආර්යයන් වහන්සේ නමක්. ඊට පස්සේ ඒ ආර්ය භාවය පෘථග්ජන භූමිය කෙලවර කරපු ගතිය තහවුරු කරගන්නට යම් කෙනෙක් යම් ආකාරයකට උත්සාහ කරනවාද එයාට අපි යෝගාවචරය කියනවා සබ්‍රහ්මචාරින් වහන්සේලායි කියලා කියනවා. අන්නේ සබ්‍රහ්මචාරින් වහන්සේලා කරන්න හදන්නේ මම දැන් ආර්ය මාර්ගයටපත් වුණා කියලා අඳුර පාමින් කියා පාමින් ඇවිදින එක නෙවෙයි. ඒකින් වෙන්නේ Tamange ශක්ති බාහිරවර්ති වෙනවා. නැති කරදර ඇමිනෙනවා. නිසා පුළුවන් තරම් ඒ බව දැඩි අදිෂ්ඨානයක් අරගෙන මම සිල් රකින්න කියා පාන්ට නෙවෙයි. රට්ටුන්ට කියන්ට නෙවෙයි. මගේ මේ මේ විතිකම කෙලස් කපණ්ඩයි. මම මේ සමාධි භාවනා කරන්නේ අහසින් යන්නවක්වත් එහෙම නැත්නම් අනුන්ගේ හිත් කියවන්නක්වත් දිබ්බ චක්ක දිබ්බ සොත ලබන්නටත් නෙවෙයි මේ නීවරණ ධර්ම ටික අයින් කරලා හිත සමාධිගත කරලා ඇති හැටිය දැක ගන්නයි. විපස්සනා ඥාන ලබන්නේ ඊට පස්සේ තියෙන අනුශේ ප්‍රධාන කරගත්ත කෙලස් ටික කපන්ටයි ඒක සඳහා අල්පේච්ඡතාවයයි අවශ්‍ය කරන්නේ. මොකද අල්පේච්ඡතාවය කියලා කියන්නේ මේ ලබන ලබන සෑම දෙයක් පිළිබඳව ಗುಣ ප්‍රකාශ නොකිරීමේ ශක්තිය. අධිගම අල්පේච්ඡතාවය කියලා අපි අල්පේච්ඡතාවට ඉගෙන ගත්තානේ. වගේම තමන්ගේ සීලය පිළිබඳවත් කියාපාන්න නැති ගතිය. ඉතින් ඔන්න ඕක ජම්ම ගතියක්. එක්ස්ට්‍රෝවර්ට් ඉන්ට්‍රෝවර්ට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා සමහරු කටමැත දොඩවන ගතියක් තියෙනවා. අනේ ඒ මනුස්සයාගේ දෝෂයක් නෙවෙයි. ඒක කෙලෙස් දුර්වලතාවයක්. තමාරු ඉන්නවා গুপ্ত චරිත කියාපාන්නේ නැහැ. වසංගනවා. ඒකත් එයාගේ ගුණයක් නෙවෙයි. ඒක කෙලෙස් ගතියක්. ඉතින් යම් කිසි කෙනෙක් මේව නොදැන කියාපෑවොත් තමයි යාට විචක්‍රමණයක් වෙලා කෙලස් වගුරන්න පටන් අරගන්නේ. අර ගතිය සහජය නම් යත්තට අනුකම්පා කරනවා මිස දොස් කියලා වැඩන්නේ. නිසා අපිත් දැනගන්න ඕන තම තමන් වශයෙන් මම වශයෙන් මේව කොයි එකටද අයිති වෙන්නේ. මේ තිසරණ සරණ ගිය පමණින් මම ආර්යයන් වහන්සේ නමක් කියාගෙන මට දැන් අපායට යන්න දෙයක් නැහැ මම වැඩි හරි කියලා ආයසරයක් සීලෙත් නැතුව සමාධියත් නැතුව ප්‍රඥාත් නැතුව කටමැස දොඩවන්න ගත්තොත් අර ග්‍රීස් ගහයි ගිය මනුස්සයා වගේ එක පාට ඇදගෙන වැටෙනවා. වැටුණත් ආය නැගිටලා යන කෙනෙකුට නම් ඒකේ අති පාඩුවකුත් නැහැ නැවත නැවත හැදෙනවා. කවදා හරි තේරුම් ගන්නවා ಗುಣ වඩනවා වගේම ಗುಣ රකින්න අරස කරන දැනගන්න ඕනේ. ඒ නිසා අපි මෙතනදී ගමු දවසේ දේශනාවට අර්ථකථනයක් වශයෙන් මේ ගෝත්‍ර භූ ඥානය තමයි මාර්ගය මුදුන්පත් වේ. කියලා පැමිණෙන්නේ. තෙද ගන්න වෙන තැන ගෝත්‍ර භූ ඥානය. ඒතු ආක් වෙන ඒ නාමා විදර්ශනා ඥාන එකින් එක එකින් එක දිගින් දිගට මේ ගෝත්‍ර භූ ඥානයේ තියෙනා වූ ඒ විශිෂ්ටතාවයට වචනෙට නගන්න බැරි ගතියට පුහුණු කරවීමක් කරන්නේ. අන්නේ පුහුණු කරනකොට අර සරුවචනාංශයේ මේ ගියාමතුන කියපු තේරම වැදගත් වෙනවා. කල්යාණ මිත්‍රත් ආශ්‍රය, කල්යාණ මිත්‍රයන් යතර සිටීම පුදුමාකාර ආරසයි එළියට ගියකම කුකුල් පැටියා අම්මගෙන් වෙන් වෙලා අතර ගියා වගේ තට්ටාසර ගිහින් ඉන්නකොට අරසයි පිට ගියා වගේ මේ අනාරක්ෂිත වෙනවා. ඒ නිසා Taman දැනගන්න ඕන. ඒ වගේම සීලය එnde end end end තද වෙන්න. ඒ වගේ මේ දස කතා වස්තු වලන අප්පිච්ච කතා, සන්තුති කතා, සල්ලේක මේ පවිවේක කතා, අසංසග්ග කතා, විරි ආරම්භ කතා කියන දේවල් පුදුමාකාර විදියට ආරසාවෙන්ට උදව් කරනවා. ශීල සමාධි ප්‍රඥා කතා මාර්ග විමුක්ති කතා ඥාන දර්ශන කතා. ඉතින් ඒව සාමාන්‍ය බුද්ධියට අපි තියාගෙන අපි මෙතෙන්දි තේරුම් ගනිමු මේ ගෝත්‍ර භූ ඥාණය තමයි මේ වෙනස මේ තීන්දුව ඇති කරන්නේ. ඒක පටිසම්භිදා මාර්ගයේ සඳහන් කරන්නේ බහිද්ධා විවට්ටානේ බහිද්ධා වුට්ඨාය විවට්ඨානේ විවට්ඨාන විවට්ඨානේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥාන. බහිද්ධා කියලා මෙතන සඳහන් කරන්නේ සංකතය. එහෙම නැත්නම් සම්මුතිය. එහි නැගිටලා විවට්ටනි සංඛාර වට්ටයේ විවට්ට කරන වටේ මිදීමේ ප්‍රඥාවයි ගෝත්‍ර භූ ඥානෙ වෙන්නේ. ඒක නිසා මේක ලෞකික ඥාන අසරණ කිරීමක්. ලෞකික ඥාන සරණ නොයාමක්. ඒ නිසා නිස්සරණ කියන පදේ පාවිච්චි කරනවා. අපි සරණ යනවා නම් සරණ යන්නේ දන්නේ කාමයයි, ඉන්ද්‍රියගෝචර ඥානයයි, ලෞකික ඥානයයි, ලෝකායත ඥාන කියලා කියනවා. ඌව සරණ යන්නේ ඒක තමයි මේ ගිහි මේ මේ පෘථග්ජනයක ස්වභාවය. ඉතින් නැතුව බෑනේ. පෘථග්ජනය පවතින්නේ ඒක මත තමයි. නමුත් මෙතෙන්ද එනකොට යාගේ වෙනසක් ඇති වෙනවා. වෙනසක් ඇති වෙනකොට එයා කියන්න බෑ එතන. මෙතන වෙනසක් ඇති වෙච්ච දවසේ ඒ ලෞකික ලෝකායත සංකත ඥාන කියලා කියන වගේ බහිද්ධාවෙන් උත්හානයක් ඇති වෙනවා. විවර්තනයක් ඇති වෙනවා. වටවලල්ලේ යාම වෙනුවට ඒ වටවලල්ලට ඇතුළට අදින කේන්ද්‍රාපසාරී කේන්ද්‍රාභිසාරී කියන ඒ බල දෙකෙන් ගැලවිලා අවකාශයට විසිනවා. විසින වෙන්න පුළුවන් අවකාශයට යනවා. එන්නේ විවට්ඨනේ වට්ටයෙන් විවට්ඨ වෙන ප්‍රඥාව තමයි ගෝත්‍ර භූඥානය කියලා කියන්නේ. ඒක හරියට කියනවා මේ ගුරුත්වයේ වායු කඳේ අඩියටම වෙලා ඉඳගෙන අපි තද්දම තද ගුරුත්වාකර්ෂණයට අහුවෙලා ගුරුත්වයෙන් නිදහස් වෙච්ච ගුරුත්වාකර්ෂණ නැති තැනක හැටි අද්දන්දි අත්විඳින්න හදනවා වගේ. ඒක කෙරෙන්නේ නැහැ මේක. මේක ඉන්නකන් ඒ ගුරුත්වාකර්ෂණය තමයි ඉන්නේ. ඉතින් අපිට බෑ මෙතන ඉඳගෙන අදහසක්වත් ඇති කරොත් කොටිම කරන මේ ඉන්නේ ගුරුත්වාකර්ෂණය කියලා දැනගත්තොත් ඒක තමයි ලොකුම ඥානය ඒකයි මේ අයිසෙක් නිව්ටන් තාමත් වඳින්නේ. විමස්ත තමයි දැන් අහු වෙලා ඉන්නේ කියලා මනුස්සයා ඉස්ලාම දැනගත්ත ඇපල් ගෙඩියක් නැට්ටෙන් ගලවිච්චාම ඩෝන් ගාලා බිමට වැටෙනවා ඒක ඔලුවට වැටෙනොත් ඒත් හේතුව පොළොවට වැටෙන ගතිය. ඒක දැනගත්ත දවසේ භෞතික විද්‍යාව වැඩි වියපත් වුණා. හැබැයි යාට තේරුනේ නැහැ එහෙම නැති තැනක් තියෙනවා කියලා. ගුරුත්වාකර්ෂණය නැති තැනක්, ආකර්ෂණය නැති තැනක්, මේ ඇද ගැනීම නැති තැනක් සාපේක්ෂව දැනගන්න බැරි ඒක පිළිබඳව ලේසියක් දැනගත්ත මනුස්සයාර තමයි මේ පසුගිය සතවර්ෂයේ ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා කියලා කියන්නේ මේ අයින්ස්ටයින් තුමා. හැබැයි එතුමා වල්මත් වුණා. එතුමා වක්කාර ගතියටපත් වුණා. මේක හොයාගත්තට පිළිගෙන ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් එයා අදහන ධර්මයට හෝ ඒ විද්‍යාවට හෝ මමයට හෝ කෙලින් ඉඳ බැරි වෙනවා. ඒ නිසා හරීම අපහසුකටපත් වුණා මේ සොයා ගැනීමත් එක්ක ඒ පුද්ගලයා නමුත් ඒ පුද්ගලයාගේ තියෙන මොක අපේ හොඳ වෙන්නේ නැති. ඒ පුද්ගලයාගේ හොඳක් නෙවෙයි. ඒක නිර්වචනය කරලා තිබ්බා. මෙන්න මේම තැනක් තියෙනවා. ගුරුත්වයට අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. හැබැයි ඒක කියන්න කියන්න කියන්න විද්‍යාව පච වෙනවා කියන්න පච වෙනවා නැති වෙනවා මෙතෙක් තිබුණු දැනුම් සේරම ළමා දැනුමක් පාටපත් වෙනවා අර දැනුම කිසි කෙනෙකුට අයිති නැති ආසියාකරයේ වෙනට අවුරුදු 2500ක් පැරණි රහසක් බව වැඳලා පිළිගන්න සිද්ධ වෙනවා අන්නේ ඒ වමන යන්න හදන අවස්ථාවේ තමයි අද බටහිර ලෝකේ විද්‍යාව තියෙන්නේ. මේ කාබ්‍යක වමාරන්න වෙලා තිනවා. මොකද ඒ වෙනකොට මේ රටවල් වල මේ ආසියාකරේ ඒක හොඳටම දැනගෙන ඉඳලා තිනවා මේ ලෝකේ ජීවත් වෙන රස මේ ජෝකේ ජීවත් වෙන මේ සැප ඒක බොළඳයි ළමා. නමුත් ඊට වැඩිය වෙනස් එකක් තියෙනවා. ඒක නිර්වචනය කරන්න බෑ. නිර්වචනය කරන මිනිස්සයා ඉතුරු වෙන්නේ නෑ. එimhe භාෂාවක් ලෝකේ නෑ. මොකද භාෂාව හැදලා තියෙන වටෙට ඥානය ඥාන හැල්තින වට්ටෙට ඒ නම්බුනාව ලබන සේරම වට්ටෙට මේ විවට්ටෙට වැටෙන්න පුළුවන් කියන එක ඇත්තටම කියනවා නම් බුද්ධාගමේ විතරක්ම නෙවෙයි අනිත්‍ය වෛත්‍ය නිර්වාණ නිබ්බාන විමුක්ති කියන වත පත තිබුණා. ඒ පදවලට ළඟා වෙන ක්‍රම සහ ඒ පදවල අර්ථකතන මේ ලෞකික පදවලින් ලෞකික ව්‍යාකරණ වලින් කියන්න ගිහිල්ලා අලි අපහසු කරපත් වෙනවා. ඒකට අනුකම්පා කටයුතු. එහෙම සංකල්පමය වශයෙන් අවබෝධ කරාට කතා කරන්න යනකොට අනිවාර්යයෙන්ම වැටෙනවා අහුවෙනවා ඒකයි මම කිව්වේ අද භාවනා බණ සම්පූර්ණ මූලධර්ම වලට බර වෙච්ච කම්මකට නැති බණක් වෙන්න ඉඩ තියෙනවා නමුත් භාවනා කරන කෙනා මේක පිළිබඳව වරද්ද වරද්ද හරි ඒ වරදන එක්කෙනෙක් එක මතයක් පහළ කරනකොට ඒ මතේ නැතුව අනික් මතේ හිටපේ කරන මේක පිළිගැනීමෙන් තමගේ යම් යම් වැරදි හැදීමක් සිදු වෙනවානේ නමුත් මතක තියාගන්න මේක ව්‍යාකරණ රටාව ඇතුළත කෙරෙන බණක් සම්මුතියේ ඉඳලා කරන බණක් සංකත බණක් නමුත් ඒකෙන් අදා අල්ලන්න හදාන්නේ නිර්වචනය කරන්න හදාන්නේ කීර්තනය කරන්න හදාන්නේ අනිර්වචනීය දෙයක්. ඒක මුලින්ම දැනගෙන හිටියොත් අපිට පැය හැප්පීමක් හැල හැප්පීමක් නැතුව ගත කරන්න පුළුවන්. අතින් ඒ සම්බන්ධයෙන් බලනකොට මම මේ වෙලාවේදී අපේ අපවත්ච්ච නායක ස්වාමින් වහන්සේ ඒ සත්‍ය විශ්වාස විදර්ශනා ඥාන පොතේ මේක අතේ ගා ගන්න නැතුව පවතින සම්මත ක්‍රම හැටියට කෙටි නමුත් ධෛර්යමත් කරන විවරණයක් ඉදිරිපත් කරනවා. ඒ විවරණය සඳහා තේමා පාඩය තමයි බහිද්ධා වුත්ථානේ වුත්ථාන විවට්ඨනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානං කිරකේ බහිද්ධාවෙන් ලෞකිත ඥානේ ලෝකායත ඥානේ ගැළවිලා විවට්ඨේට වැටෙන ප්‍රඥාව තමයි මෙතන ගෝත්‍ර භූ ඥානය කියලා සඳහන් කරන්නේ. ඒ ගෝත්‍ර භූ ඥානය පදනම් වෙලා තියෙන්නේ නැත්නම් ඒකට පදට්ඨානෙ වෙලා තියෙන ආසන කාරණා වෙලා තියෙන අපි ගිය පාර කතා කරපු ඒ සංඛාරූපේක්ඛා ඥානය සංඛාරූපේක්ඛා ඥානය කියලා කියන්නේ රහත් හිතක් අපිට හිතා ගන්න පුළුවන් මේ ලෝකේ ඉඳගෙන ගුරුත්වාකර්ෂණයේ යටම වායු කැමරේ ඉඳගෙන ගුරුත්වේ නැති තැනක් පිළිබඳව ගුරුත්වේ නැතුව වැඩ කරන තැනක් පිළිබඳව හිතා ගන්නවා වගේ සංඛාරූපක ඥාණයට ගියාම එයාට තේරෙන පටන් ගන්නවා රහතන් වහන්සේ නමගේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ වැඩ කරන වෙලාවේදී තාම ඉන්නේ ඒ රිටිපයින් කෙනා නම් රිට අල්ලගෙනමයි තාම. රිටේ අන්තිම දැල්ලේ ඉන්නේ. දැන් තියෙන රිට පොළොවට දමලා ගහලා එහා පැත්තට පනින්න ඕනේ. හැබැයි එතකොට තියෙන ඒ බාර් එකේ වදින්න බෑ. වැදුනොත් අවලංගු වෙනවා. ඒකට වදින්න නැතුව එහා පැත්තට පනින එක තමයි ගෝත්‍ර භූ ඥානෙ වෙන්නේ. ඉතින් මේ විදිහට සංඛාරූපේක ඥාණයට ගිහිල්ලා සමහරු ඒන ගැම්මෙන්ම ආපු වේගෙන්ම ජවයෙන්ම එහා පැත්තට පයි. නමුත් සමහර විටක ඒ කෙනා පරිකාර්ම උපචාරකෝ අනුලෝම කියන අවස්ථා තුනකින් තවදුරටත් සිද්ධ වීමක් සිද්ධ වෙන්න වෙනවා මේරීමක් සිද්ධ වෙන්න වෙනවා හුරු කිරීමක් සිද්ධ කරන්නට වෙනවා අන්නේම හුරු කරන කෙනා සංඛාරුපෙක්ඛා ඥාණයට ගිහිල්ලත් ආපහු අර ලාමක ඊට වඩා ලාමකෝ විපස්සනා ඥාන වලට ආයෙ වැටිලා ආයෙ එක දිගේ ගිහිල්ලා ආයෙ වැටිලා ආයෙ එක දිගේ ගිහිල්ලා අනේක ග්‍රීස් ගහේ නගිනා වගේ වැඩක්. දැන් ටිම දැල්ලේ තියෙන. දැන් උඩ පැනලා අල්ලපුවම ඒ ග්‍රීස් ගහේ උඩ අල්ලන්න පුළුවන්. එතකොට ඊකාවත්ින් කොඩිය ගන්න පුළුවන්. නමුත් දැන් ඒ කිට්ටුවට යනවා. නමුත් අර කකුල් දෙකේ දෙන ගැම්ම මැදි උඩට උස්සලා පැනින්න තරම්. නමුත් ලොකු ධෛර්යයක් ලොකු නන්දුවක් තියෙනවා. දැන් ගහ පුරාම තියෙන ග්‍රීස් ගෙවිලා තියෙන. තාව 105ක 10ක තුලලා තියෙන. නමුත් ඒ ටික ඇඟේ ගෑවෙන හරිය ඉතින් දිවෙන් අල්ලන්න පුළුවන් නම් දිවෙන් අල්ලන්න පුළුවන් තරමට යනවා. ඊට වෙනස් දර්ශනයක් තමයි සාමාන්‍යයේ සංකාරුපේක්ෂා ඥානෙ වගේ ගිහිලා බෝධිසත්ව චරිතයක් ඇති කරගෙන මම මැත්තේ බුදු වෙනවා නැත්නම් මහරහත් වෙනවා අග්‍ර ශ්‍රාවක වෙනවා ආදි වශයෙන් පණිදිහක් ප්‍රධාමේ ප්‍රාර්ථනාවක් තියෙනවනම් ඒ පුද්ගලයා සතුටින් ආපස්සට ඇවිල්ලා මත්තට ඒ බෝධි සම්භාර පුරන හෝ එහෙම නැත්නම් සාමාන්‍ය පෘථග්ජන ඇත්තන්ගේ හිතසුව පිණිස බෝධි සම්භාර පුරනවා. ඒක නෑ එතකොට අර ගෝත්‍ර භූ ඥාන, අනුලෝම ඥාන, පරිකර්ම ඥාන වලට යන්නේ නෑ. සංඛාරුපේක්ඛාව තහවුරු කර ගන්නවා. තහවුරු කරගෙන සතුටින් ඒ හරියට සුමේද තාපසයෝ දීපංකර පාද මුලේදී විවරණ ලැබුවට පස්සේ ඒ මඩ කොට උඩම ඒ සතුටේ මල් කොට උඩම අදිස්ථාන කරලා ඉඳගෙන අදිෂ්ඨාන කරලා තියෙනවා මන්ට මේ සරුවචනාංශය කියන වචන දෙකක් වෙන්නේ අනිවාර්යයෙන් මේක වෙනවා ඊගාට මම මොකද්ද කරන්න ඕනේ එතනට කියනවා උන්වහන්සේට මේ ඒ වෙනකොට මහා කරුණාව සම්පූර්ණයි මහා ප්‍රඥාව සම්පූර්ණ කිරීම සඳහා දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා පිරීම කරන්ඩ කිසිම කිසි කෙනෙකුගෙන් ආය අවසරයක් ඕනෙත් නැහැ අවස්ථාව හම්බුනොත් කරා ආ ඒකට මේ ක්‍රම වේදයක් බුලත් දීලක් වැඳිල්ලක් මොකක්වත් නැහැ මොකද සුදුස්සක් අන්න ඒ වගේ නැත්තොත් ඉන්නවා. සමහර ඇත්තෝ එහෙම නෙවෙයි. සංසාර බය දකිනවා, ගැලවීමේ ආසාවක් තියෙනවා. නමුත් අතෙන්ද ගිය පමණින්ම මෝරලා නැහැ. එතකොට ආපස්සට යනවා. ඉතින් සමහරලාට මේ සංඛාර උපේක්ඛා ඥානෙ දක්වම ගිහිල්ලා ආපස්සට එන අවස්ථාවල් මේ සිද්ධ වෙන්න පුළුවන් නිසා ඒක බොහොම විචිත්‍ර විදියට නැත්තම් උපමාකාරයෙන් දක්වන විදියට රූපක මාර්ගයෙන් දක්වන විදියට අටුවාචාර්ය වංශලා සඳහන් කරන්නේ මුහුදේ නැවේ යන පැරණි නැවියෝ අද වාගේ ඒ නාවික උපකරණ තිබුණේ නැහැ දිශා හොයන්ට. ඒ අතෝ ඒ කප්පිටගේ පෙර ඥාණයෙන් තමයි තරු එළියෙන් තමයි ගමන කරන්නේ. ඉතින් සැකිල්ලක සටහනක් තියෙනවා මම යන්නේ මෙන්න මේ වෙරළේ ඉඳලා අරවල් වෙරළට. ඒක තියෙන දකුණට උතුරට බරව කියලා දාන්න. නමුත් එහෙම යනකොට මේ අදිශේවත් වැරදියට බලාපොරොත්තු නැති විදියට දියරලකට අහුනොත් නැව දිශා මාරු වෙනවා. සුළු සුළුඟට අහු වුණොත් දිශා මාරු වෙනවා. එතකොට එයාට සිද්ධ වෙනවා මේ ගමන්පතය වෙනස් කරලා නැවේ තියෙන වතුර ප්‍රමාණය ඉන්ධන ප්‍රවාහය කල්පනා කරලා ළඟම තියෙන ගොඩබිම හොයා ගන්න වෙනවා. ශිෂ්ටාචාරය හොයා ගන්න වෙනවා. ඒක මේ ගමනට වෙන අබැග්ගයක්. නොසිතූ දෙයක්. අන්නේ වෙලාවට ප්‍රෝජන ගන්න දිශා කාකෙක් කියලා කවුඩෙක් කපුටෙක් කූඩුවක දාගෙන ගිහිල්ලා අනතුරක් වෙච්ච වෙලාවක ඒ කවුඩ මුදා හරිනවා. මුදා හරපුවාම ඒ කාර කූඩුගත වෙලා ඉඳලා ඉඳලා ඉඳලා යටු දිගාර ගන්නවත් නැහැනෝ. ඉතින් අර මුදා හරපු ගාම ඉජහාට කුඹ ගහට පිළිපලා ගිහිල්ලා වටේට බලනවා. බලනකොට ගොඩමක් පේනු නැත්තම් අහසට පයින්. අහසට පැනලා කොහේ හරි කපුටු සද්දයක් ඇහෙනවනම් ගොඩබිමක් ඇහෙනවනම් ඌ යන්දම් මම නැවෙන් මිදුනා කියලා සතුටු සිතින් අර ගොඩබිම දිහාට පියාසර කරනවා. එතකොට කප්පිට දන්නවා ආසන්නෙම තියෙන ගොඩබිම මේ පැත්තේ කියලා. යම් හේකින් කපුටු හැට පේන තරමට ගොඩබිමක් නැත්නම් දඟලලා දඟලලා දඟලලා වෙහෙස වෙලා නැවතත් අර නැවේ කුඹ ගහේම ලගිනවා. එතකොට දන්නවා කපු උඩට ගිහිලා බලන කපුටෙකුට පවා පේන ගොඩබිමක් නැහැ කියලා. ඉතින් ඒකෙන් කප්පිටට යම් ප්‍රමාණයක් මේ ශලකුණක් ඉංගියක් නිමිත්තක් ලැබෙනවා. අන්න ඒ වගේ යම් ආකාරයකට ඒ ගෝත්‍ර භූඥාණයට කියලා සියලු සංස්කාරයන් વિશેයි උපේක්ෂාව ඇති වෙලා. මූල කර්මත්තානේ තියෙනවනම් තිබිච්චාව. වෙන දෙයකින් කරදර වෙනවනම් වෙච්චාවයි. කරදර අතරින් මූල කර්මත්තානේ තියෙනවනම් බලනවා. ඒ තියෙනවනම් ගෙවෙන කම්ම යනවා. ඔන්න ඔය විදිහට හිත හුඟක් දැඩි අස්ථානේ කටයුතු කරලා ගිහිල්ලා අරමුණ මූල කර්මත්තානේ හෝ වෙන දේවල් වලින් එක්කෝ නැහැ නැත්තම් තිබුණට එකෙන් බලපෑමක් කෙලෙස විශ්සිල්ලක් කුප්පන ගතියක් නැතුව මේ හොඳටම උපේක්ෂා වෙලා හිටියත් ඒ යෝගාවචරයාගේ හිත සමහර විටක නිවන දිහාවට දිශාකාකයා වගේ අහසට පැනලා හොයනවා. කිට්ටුවක නැත්තම් ආය සංස්කාර භූමියට ආය සංකත භූමියට එනවා. ඒක හරියට ග්‍රීස් ගහේ නගින කතාව වගේ නැත්තම් අර දිශාකාක උපමාව වගේ. එතකොට අනිත් දවසෙත් ඒ යෝගාචර නැවතත් ආගන්තුකෙක් වගේ ආදුනිකෙක් වගේ මුලක ඉඳලාම වඩාගෙන වඩාගෙන යනවා. ගිය ගාම කඩාගෙන වදින්නත් ඉඩ තියෙනවා නොවදින්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ මේ <coughs> ඉදිලා රඹ වෙලා විලිකුන් වෙලා තියෙන gediyak කුලකට කඩාන වැටෙන්න ඔන්න මෙන්න කියලා කියනවා වගේ එහෙම වෙනකොට ඒ යෝගාවචරයට තේරෙනවා මොකද්ද පෙර නොඇසු නොවිරු විදිහට <coughs> භාවනායේ එළඹිච්ච පෙළඹිච්ච ගතියක් තේරෙනවා. අනිකුත් ඉන්දිය ධර්ම හොඳට පෙළ ගැහිච්ච ගතියක් තේරෙනවා. ඒක නිසා ඒක තැනක ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේන්න මේ විදිය භාවනා කරන කෙනාට යම් දවසක කපුටා ගොඩබිම හොයාගෙන ඒ නිවන් පුරයට වැදගත්තා වගේ හිත ඒ පුරයට වැද ගන්නවා නම් ඒ වැද ගන්න පර්යංකය ගැන නැවත කල්පනා කරලා බලනකොට <clears throat> ඉඳ ගන්නකොටමත් වෙනදට වැඩිය විශ්වාසයක් මන්නම් අද මේ පර්යංකය මට හොඳයි කියන එක දැනිලා තිබුණා කියලා පස්සේ ප්‍රතිවීක්ෂාවට අහු වෙනවා. ඒ වගේ යෝගාවචරය දන්නවා මම මේ යන්නේ මෙන්න මේ වගේ වැදගත් කටයුත්තකට කියලා. අන්න ඒ වගේ ඒකේ මේ පුදුම ප්‍රත්‍යুৎපන්න හේතුඵල ධර්ම කොටාසයක් තියෙනවා. දැන් හරියට සාමාන්‍ය ක්‍රමනේ මැරෙන්න කිට්ටු වෙනකොට මේ මිනිස්සයා අඩු ගානේ දානවා. අසල්වැසියෝ ළඟට ඉන්න කට්ටිය නාය මිරිකන්ට හැදුවා කසාය පොවන්ට හැදුවට එයාට තේරෙනවා දැන් ඉතින් ඔය කොච්චර දේවල් කෙරුවත් හරියන්නේ නැහැ දැන් යනවා කියලා. අන්න ඒ වගේ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා. ඒ කියන්නේ සංකාරුපේක්ඛාව ඉඳලා ඒ පරිකරම උපචාර වෙලා අනුලෝම මට්ටම කියලා ආයෙ වැටෙනවනම් දැන් දන්නවා ගෙඩිය විලිකුන් වෙලා තියෙන ඊගාව හුලඟකට වැටෙනවා. ආන ඒක වැටෙන්න ඉස්සර වෙලා. පරියන්ගිට කියලා වාඩි වෙනකොට මංගල ලකුණු පහළ වෙනවා. ඒ තරමටම මේ හිත දන්නවා කරන්න තියෙන දේ. ඒ තරමටම එක වාරකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. දහස්වර සිදුවෙලා. උපමාවට කියනවනේ ග්‍රීස් ගාය නැගලා නැගලා නැගලා එළියට යනකොට කඩාන ස්රූස් කාලා වැටෙනකොටත් මිනිස්සු hina වෙනවා. හැබැයි මිනිස්සු දන්නා තා පොඩ්ඩකින් මෙයා මේ වැටෙන වැටෙන ගානේ ග්‍රීස් ටිකක් අරගෙන එන්නේ පල්ලෙහාට. ගහ වේලෙනවා වේලනට පස්සේ අල්ලනවා කියන එක උත්සන්න භාවයක් ඔල්වර සංගොඩ නාදී නැගීමක් ඒ ග්‍රීස් ගහේ නගින කට්ටිය බලන්න කට්ටියගේ සිද්ධ වෙනවා. ආන්නේ වගේ මේ භාවනාවේදී සිද්ධ වෙනවා. ඒ විදිහට එහා පැත්තට පණින එක විසුද්ධි මාර්ගයේම තව උපමාවක් වෙනවා. ඒකත් මේ භාවනාවෙන් අපිට ප්‍රෝජනවත් වෙනවා. ඒ කියන්නේ ඒක එතෙන්ට යන්න ඉස්සලා පවා මේකේ ලකුණු පේනකොට යෝගාවච දෙක සම්‍යක් දෘෂ්ටියට දාලා බලාගන්න විචිකිච්ඡා පහල කර පහ කර ගන්න උදව් වෙනවා. ඒකෙදි කියනවා මෙගොඩ අනතුරුදායක, එගොඩ සාන්තිදායක, ക്ഷേම භූමියක් සහිත විශාල ගඟක් තියෙන තැනකින් අනුතුරු පැත්තේ ඉන්න මිනිස්සේ ඒ රටේ ඉන්න රජුරෝ මරන්න රාජපුරුෂෝ මෙහෙवला ඉන්න බව දැනගෙන දූවගෙන යනවා ගඟෙන් එගොඩට යන. නමුත් මේ මිනිසයා ගඟ ගැන දන්නේ නැහැ, පිනට දන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසයා ඈතම ඈත බලනවා යන්න එන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. තව චිත්තක්ෂණයක් හිටියොත් අස්චාම් පිට නැගිච්ච මේ රාජපුරුෂෝ එලවනවා. නිසා මේ මනුස්සයා කරන්නේ එහා පැත්තෙන් මෙහාට නැමිච්ච අත්තක එල්ලිච්ච වැලකට මෙහා පැත්තේ ඉඳලා පණිනවා. ගඟ මැදට ඒක එල්ලිලා තියෙන්නේ. එහා ගොඩේ තියෙන ගඟක අගහක යූරේ තියෙන ගහක ගඟ දිහාට තියෙන අත්තකින් එල්ලිච්ච වැලක් තියෙනවා ගඟට වෙලා මෙහා මෙගොඩ ඉඳගෙන එකට පැනපුවාම ඒ පනපු පැම් පිම්මට වැල පැද්දිලා එහා කොනට යනවා. අන්නර එහා කොනේ දැල්ලට ගියාම වැල අතෑරියොත් තක්කු මුක්කු ඇදගෙන දේ යංගාල වැටෙන්නේ එහා යුරට. නැත්තම් එහා තුනි වතුරට. යම් හේයකින් ඒ පුද්ගලයා යහා කෙලවරදී අත නෑරියොත් අර ගිය වේගය හා සමාන ඒ පුද්ගලයා මෙහා යුරට එනවා. මෙහා යුරදී අත ඇරියොත් රාජපුරුෂයන්ගේ අතට අහු වෙනවා. ආයශ්‍රයක් බය වෙලා යන්න ඇදුවොත් අවාසනාවට වගේ අර තරම්ම යුරට ගෙනියන්නේ වැල ඊට මෙපිටින් නතර වෙනවා. ඊට පස්සේ එහෙම එහෙම දෙකක් තුනක් වෙලා වැටෙන්නේ ගැඹුරටම. ආන් ඒ වගේ එතනදී පෙන්වන්නේ ඒ තමන්ගේ තියෙන බයත් මේකට තියෙන බයත් තමන්ට මේ හම්බෙච්ච එහා හත්තේ තියෙන වැරද්ද දැනගෙන එහා කිලෝරටම ගියාට පස්සේ වැල පිළිබඳ ආසාව එල්ලෙන්න තියෙන වැල පිළිබඳ ආසාව අතහැරලා විවසව කිසිම වගකීමක් දන්නේ නැහැ. වැලි වැලිතුඩුවක්ද, ගලක්ද, ගැඹුරක්ද, වතුරක්ද දන්නේ නැහැ. ඒකොටට පැන්නනම් අතාරිනවා කියන එක තමයි මේ ගෝත්‍ර භූ ඥානදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මේ මටත් දෙසරත් තුසර කල්පනා වුණා ලොකු සාංශික පොතේ සඳහන් කරලා තියෙනවා. හරි ලස්සනට යෝගාවචරය ඔකට පුරුදු කරනවා භාවනා කරගෙන යනකොට. මොකද්ද මේක පුරුදු කරනවා කියලා කියන්නේ එල්ලෙන්ඩ වැලක් වශයෙන් ආනාපානෙ දෙනවා. දීලා මේ වැල අතහරින්න අතහැරෙන්න සලස්සන එක තමයි සරුවචනාංශිකේ ක්‍රමය. හොඳට ගොරෝසුට ආනාපාන වෙලාදී හොඳට ඒක හයියෙන් අල්ලගන්න කියන. කොහොමද ආස්වාසේ කොහොමද ප්‍රස්වාසේ කොහොමද ආස්වාසේ මුල මැද අග නැත්නම් පිම්බීම හැකිලිම මුල මැද අග පිම්බෙන වාරේ කොහොමද හැකින්න වාරේ කොහොමද කියලා පිම්බීම හැකිලිම හෝ ආනාපානෙ ගත්තාම ඒක හොඳටම ලකුණු අල්ලගන්න. ඉතින් අල්ලන්න අල්ලන්න අරමුණ පිළිබඳ සමීප වෙන්න වෙන්න ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර දැක ගන්න දැනගන්න ඒ අරමුණේ පරිණාමය ඊ타ත්ම විචිත්‍ර වෙනවා යම් ආකාරයකින් අරමුණ ආවට ගියාට අල්ලනවනම් ඒකේ පරිණාමයේ සිද්ධියෙන් සිද්ධියට ආස්වාසෙන් ආස්වාසයට ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයට වෙනස්කම නොදැනී කියලා එයා කියන ඔහි ආනාපාන තියෙන ඔහි පිම්බි මහැකිලිම තියෙනවායි කියලා ඒ කම්මැලි බුබ්බඩ කතාවල එළියට එනවා. හොඳට මේක විස්තර දැනගන්න දැනගන්න ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒකට තිබුණ තණ්හා වෙනුවට එපා වෙන ගති, නීරස ගති, ඒකේ ඇලෙන්නේ නැති ගති තේරෙන්න පටන් ගන්නවා. ඉතින් තේරෙන්න පටන් ගන්නකොටම යෝගාවචරයා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ සංසාරේට බඳින එහෙම නැත්නම් මේ දුකට හේතු වෙන තෘෂ්ණාව අල්ලන ගතිය එහෙම නැත්නම් ඇලී ගන්න ගතිය වෙනුවට එපා කරන, කම්මැලි කරන, නීරස කරන ගති මූල කර්මස්ථානයේ විශේෂිත ඇති වෙනවා. ඉතින් මේක යෝගාවචරය කියවන්නේම මිත්‍යා දෘෂ්ටික එක්කන මට භාවනා වැරදීගෙන යනවා, සතිය නැති වීගෙන යනවා, සමාධිය නැති වීගෙන යනවා. ඉතින් නැගිටලා යනවා. එක්ක නැත්නම් ගුරුවරට කියන්නේ නැතුව රෑ හඳ එළියේ යනවා. මෙයාට භාවනා තේරෙන්නේ නැහැ, කමට හඳින්න දෙන්න දෙන්නේ නැහැ කියලා තරහ වෙනවා. නමුත් කවදා හරි සිද්ධ වෙන්නේ මේ අතහැරීමයි මේ අතහැරීම තමයි මේ සරුවචනහන්සේ අල්ලලා දීලා තියෙන කියන එක දන්නේ නැති නිසා සක්කාය දිට්ඨි පැත්තෙන් කල්පනා කරන නිසා සංකත පැත්තෙන් කල්පනා කරන නිසා ලෝකායත පැත්තෙන් කල්පනා කරන නිසා මට මේ ආනාපානෙ අහුවෙන්නේ නැහැ කියලා කියනවා. එකක් ඇත්තටම මුලින් අහුවෙලා ටික වෙලාවක් වෙනොදෙනී අනේකනම් මේ ගණයට වැටෙන්නේ සමහරුන්ට හොඳට ආනාපානි කරන්න ගියාම පටන් ගන්න වෙලාව ඉඳලම අහුවෙන්නේ නැති තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. ඒකනේ අපට ඕනේ කරන්න. නමුත් මේ යෝගාවචරයට කිට්ටු කරගන්න බෑ. කතා කරනකොට කියන බෑ බෑ. ඒ අරමුණ නම් මට ගන්නත් බෑ. කම්මැලි එපා වෙනවා තරහයි द्वේෂයි ඒක බෑ. යාසාවට ඇති කරන ප්‍රේමය ඇති කරන සාදරකම ඇති කරන අරමුණක් ඉල්ලන. ඒ කියන්නේ සංකතේ ඉල්ලනවා. සම්මුතිය ඉල්ලනවා. ඉතින් ආ ගුරුවරයා කරන්නේ සම්මුතියක් දෙනවා. නැතු පටන් ගන්න බෑනේ බබා නලවන වෙලාවට රබර් සූප්පක් හරි දෙන්න එපායි. තනියම නැත්තම්. ඉතින් අන්න ඒ විදිහට දීලා කරගෙන ගියත් ආනපනතිය කොයි එක ගතත් ඔච්චර තමයි. ඉතින් යෝගාවචරය දන්නවනේ මේ ගෝත්‍ර පුඥානදී හිට වෙන්නේ එහා කිලෝරටම ගියාට පස්සේ හරි ඒ වැලාතරින් ඉගෙන ගන්න එකයි තියෙන කියලා ආනාපානෙ මේ ගෙවි යාම නැති වී යාම හොඳයි සම්‍යක් දෘෂ්ටියයි මේ ගෙවි යන්නේ ආනාපානටත් දෙය දක්කා දිට්ටියයි මේ ගෙවි යන්නේ ආත්ම දෘෂ්ටියයි මේ ගෙවි යන්නේ මම මාගේ හැඟීමයි කියලා දන්න කෙනෙක් නම් ඔන්න ඉතින් සත්පුරුසයි සම්‍යක් දෘෂ්ටිකයි යෝනිසෝමනස්කාරය තියෙනවා ආනාපානෙ දන්නවා ඒ මනුස්සයා යෝ භාවනා කරනකොට ගුරුවරට ඇවිල්ලා හොඳ ලස්සනට විස්තර කරනවා පටන් ගන්නෙදී මට ආස්වාද ප්‍රසවාස දෙක පිම්බීම හැකිලිම දෙක මේ මේ තරම් විචිත්‍රව පේන. බාධා සහිතව හෝ රහිතව එක දිහා බලාගෙන ඉන්නකොට බාධාවල විස්තර මෙහෙමයි කියලා පස්සේ කියන්න ඉස්සර වෙලා මේ අරමුණට වෙන සංසිද්ධිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒකට මොකද වෙන්නේ කියන එක හරියට කියන්න පුළුවන් නම් ඒක ඉතින් භාවනා 50කට දියුණුවක් කියයි. නමුත් කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න නැත්නම් තමන්ගේ කමඨාන බලන්න කවුද කතා කරන්නේ මූල කර්මස්ථාන ගැන කියලා. කවදාවත් කතා කරන්නේ. කතා කරන්නේම වල්පල්. එන බාධක මෙහෙමයි, වැරදිච්ච තැන් මෙහෙමයි කියලා ඒක කතා කිරීමෙන් කවදාකවත් මේ කියන මේ ගෝත්‍ර භූ ඥානෙ පෙන විදිහට මූල කර්මස්ථානයේම දැක දැක දන දන ගෙවා දැමීම දැක දැක දන දන ඒ කෙරෙහි විරාගය රාගේ දුර්භව පහළ වීම නිරෝධේ නම් නිරුද්ධ වීම විස්තර කරන්න කැමැතිම නැහැ මේක යටින් ක්‍රියාත්මක වෙන ද්වේෂයක් විතර වැඩ කරන්නේ ද්වේෂානුසයක් වැඩ කරන එක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. අනුසය ධර්මයක් වැඩ කරන. ඉතින් අර ගෙවෙමින් පවතින දේ කතා කිරීමත් මහා කාලකන්නිකමක් දුමංගල ලක්ෂණයක් කණවැන්දුම් ගතියක් මන්දෝත්සාහය කරන දෙයක් වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා තමයි ගණන් ගන්නේ. ඉතින් මේකෙන් පුරුදු කල්ලි වල අපි හිතමු යෝගාවචරය හරමුණ නෑම කියන තැනට ගියයි කියලා. ඉතින් කමක් නැහැ මට කවදා හරි මේක අතාරින්න තැනින් තමයි මම ගෝත්‍ර පුඥාණයට යන්නේ මාර්ග ඥාණයට යන්නේ. ඉතින් ඒකට තමයි මේ පුහුණු කරන්න කියලා සාදර වේ අතහැරලා ඉන්න පුළුවන් ගතිය. <clears throat> අතහැරලත් <clears throat> වැඩේ යනවා. කිසි බාධා නැහැ. ඔකට ඇයි ඊගාට ඊගාට මම මොකද කරන්නේ? ඇයි මෙහෙම වුනේ කියන ප්‍රශ්නේ අහනවයි කියලා කියන්නේ ආයෙ විචිකිච්ඡාට තන දෙනවා. <clears throat> සුද්ධ වෙච්ච එකට ආයෙ නීවරණයක් ගෙනත් දාන්න. නැති සක්කාය දිටියක් ඇති කරනවා. නැති ආත්මයක් ඇති කරනවා. අයෝනිසෝ මනසිකාරයට වැරෙනවා. ඉතින් මේක නොවැටි ගිය කෙනෙක් නැති නිසා එකම ක්‍රමයයි තියෙන්නේ මේ විදිහට නැවත නැවත බණට ධර්ම සාකච්ඡාට මතක් කරලා දෙනකොට දෙනකොට ඇහෙනකොට ඇහෙනකොට කවදා හරි භාවනා දේ වගේ <clears throat> ගෙවා දැමීම සංසිද්ධිය සංසිද්ධි වෙනකොට මේකයි ක්‍රමය කියලා වැටහුනොත් සරුවචනාංශ ලෝකේ පහළ වුණාට වැඩිය ඒ පුදුලට අන්නේ ඒ මතුවෙන අදහස වටිනවා භාවනා තමන්ම තමන් තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන ඉවරලා එහෙම කියුණාට කමන්නේ. ඒ කියුණාට කමන්නේ මට ඕන වෙලා තියෙන්නේ වැල නැතුව ඉන්න පුළුවන්. වැල නැතිව ඉන්න එක වැලේ ලිලා ඉනවට වැඩිය නිවනට බරයි. ගෙවා දැමීමට බරයි. දානෙට බරයි. සීලයට බරයි. සමාධියට බරයි. ප්‍රඥාවට බරයි විමුක්තියට බරයි විමුක්ති ඥාන දර්ශනයට බරයි කියලා මේ තේරෙන එක තමයි හැබෑ වෙනස නැත්තම් සම්‍යක් දෘෂ්ටි වෙන්නේ ඉතින් ඒක කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක්. ඒක බාර ගන්න එකට විතරයි මේ බණ කියන්නේ. නමුත් මේක ඔය එක විදියට හා සාංශුද්ධ වෙන්නේ නැහැ. ඕක අඩු වේගෙන යනකොට අරමුණු વિશે ඒ වගේ නීරසක මතුවෙනකොට ඔන්න සද්ද මතුවෙනවා. වේතනා මතුවෙනවා. හිතිලි මතුවෙනවා. තිබුණට වැඩි මතුවෙනවා. යෝගාචර කියවෙන්නේ එහෙම තමයි. පේන්නේ එහෙම තමයි. මොකද අර බලාගෙන හිටපු හිතට දීලා තිබුණු වැඩේ හිතෙන් අයින් වෙනකොට හිත ඊගාවට එල්ලෙන්න තියෙන වැලේ එල්ලෙනවා. ඒක අර බෙහෙත් දාන්න වන මුකේ පෑදුවාම තුවාල මුකේ පෑදුවාම තිබුණට රෙඩිය රිදෙන්නා වගේ ඉතින් අර ශරීරයට ආසා කරන කෙනා කුමාර සැපෙන් හැදිච්ච කෙනාට මහා ඉස්කර අවුලක් වෙනවා. ඊට පස්සේ මේ කර්මස්ථානචර පැහැදිලි කර දුන්නොත් මේ සතිය සමාධියේ දියුණු නිසායි මේ වෙනදා නැත්තරම් සද්ද ඇහෙන්නේ වෙනදා නැත්තරම් මේ වේදනාව දැනෙන්නේ පුංචි හිතිලි පවා තේරෙන්නේ නිසා ඒක ඒ එන හිතවිල්ල වේදනා සද්ද යනුව මම වැඩියෙන්ම කුලප් වෙන්නේ සද්දවලටද වේදනාවටද හිතවිලි වලටද කියලා දැනගෙන තමගේ පෞරුෂත්වය මොන වගේ පෞරුෂත්වයක්ද කියලා දැනගන්න ඕනේ කියලා තේරුම් කයිලම් කරලා දුන්නොත් ඒ යෝගාචරයා දෙවෙනි දවසේ යන්නේ බලාපොරොත්තුවකින් බලාපොරොත්තු වෙන ලෑස්ති වෙලා. මේ ආරමුණ සිවුම් වේගන යනකොට අහල පාල තියෙනවා එන්න පුළුවන්. ඒකට එව්වා ගැන තරහකින් හෝ ආසාවකින් තොරව බැලුවොත් තමන් මොන જાති කෙනෙක්ද විතක්ක චරිතයක්ද ද්වේෂ චරිතයක්ද කියලා දැනගන්නත් පුළුවන් වෙනවා. කුලප්පු වුණොත් ප්‍රතික්‍රියා කරොත් අර වැඩෙනවා දැන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. බලාන ඉන්න. ඉන්නකොට එතන මහ විචිත්‍රතාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය ගෝචර දැනුමක් නෙවෙයි මේ භාවනාවේ මෙන එකක්. මම කවුද? මට මේ වෙලාවකට හිත දැම්මට පස්සේ තමයි තේින්නේ බාධකයා ආවේනිකව මට බාධා කරන්නේ මොකද්ද කියනක හොඳට තේරුම් ගන්නකොට යෝගාවචරයා දැන නොදැන මේ රෝග නිర్ణයක් ඇති කර ගන්නවා දවත රෝග නොවීමට අවශ්‍ය කරන හේදකමක් සිදු කර ගන්නවා මෙතෙක් කල් කෙරුවේ මට හැප්පෙන එකයි ද්වේෂ කරන එකයි දැන් මේ ඒවා එනකොට යටින් වැඩ කරන්නා වූ ද්වේෂය තේරුම් ගන්න පටන් ගන්නවා ද්වේෂිකවට මේ දත් මිටි කන දාඩිය දාන මුණ නරක කරගන්න ද්වේෂයක් නෙවෙයි අනුසේ වශයෙන් එන හැටි තේරුම් ගත්තාම ආයත් භවනා විචිත්‍ර වෙනවා. ඉතින් එතකොට ඕන තරම් සද්ද වරේ ඕන තරම් හිතවිලි වරේ ඕන තරම් වේදනාව වරෙන් කියලා ඒක කරගෙන යන්න ගියාම අන්තිමට ඒ එන හැම වේදනාවක්ම හැම සද්දයක්ම හැම හිතවිල්ලක්ම මූල කර්මත්තානේ වගේම සමරස වෙනවා ආයතරයක් එපා වෙනවා ඔක්කොම සමරසයි. මූල කර්මස්ථානේ ආවත්, හිතවිල්ලක් ආවත්, වේදනාවක් ආවත්, සද්දයක් ආවත් එකයි. ඊට පස්සේ ආයෙ යෝගාචර ප්‍රශ්න කරනවා දැන් මම කොහොමද භාවනා මෙහෙවන්නේ? කොහෙද අරමුණු කරන්නේ? මොකද කරන්නේ? ඉතින් එතකොට යෝගා කර්මස්ථානචර කියනවා එහෙම තියෙනවනම් මූල කර්මස්ථානෙම ඉන්න. හැබැයි ඒක අනිත් කටට වැඩිය වෙනසක් නැහැ. සම රසය. ඔතෙන්ට වෙලා පුරුදු කෙරුවොත් ඒ යෝගාචරයේ මූල කර්මස්ථානය සහ අතුරු කර්මස්ථාන අතර සමරස වෙනවා සම්පූර්ණ වෙනවත් එක්කම සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වල සමරසයක් සිද්ධ වෙනවා. ඒකට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා ඉඳගෙන භාවනා කරුවා සක්මන් කරුවත් එදින්දා වැඩවලදීත් එකමයි කිය. ඒකට යෝගාචරය තේරෙනවා මම විවේක ස්ථානයක මේ නිස්සද්දව භාවනා කරත් සෙනක මැද හිටියත් ඒ හිත බේරාගෙන තියාගෙන ඉන්න එක බාහිරේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඇතුළත ප්‍රශ්නයක් කිය. ඒකට යෝගාවචරයට පරියංකේදී අද්දක වාගෙන ඉන්නකොට බාධක විතරක් නෙවෙයි බාහිරෙන් එන අරමුණු වලිමුත් කංකරච්චල් වලිමුත් ලෝකේ තියෙනා වූ මේ පෙළන ගතිය, තවන ගතිය තේරෙන්න තේරෙන්න අර නිබ්බිදාවට බරගතියක් මට යන්න ඕනේ යන්න ඕනේ ඒව අපකරා එනවා. ආවට පස්සේ ඒවයිදි කොහොමද කොස් කාලෙට කොස් කපන්නේ ඉස්සලා අතේ පොල් තෙල් ගාගෙන වැඩ කරන්නේ. ඒව එනකොට ඒ අනුව කටයුතු කරලා නැති වෙච්චහන් තමයි අර විවේකයත් හොයාගෙන තිබුණත් එකයි නැතත් එකයි කරදර තිබුණත් එකයි නැතත් එකයි විවේකේ තිබුණත් එකයි නැතත් එකයි නිසද්දතාවය තිබුණත් එකයි නැතත් එකයි කියලා මේ තුල ඒ කියන්නේ කරදර කෑලි දෙකක් මැද තියෙන විවේක කෑල්ල හොයා ගන්න පටන් ගත්ත දවසේ ශබ්ද කෑලි ශබ්දාංශු දෙකක් මැද ශබ්ද චිත්තක්ෂණ දෙකක් මැද තියෙන නිසද්දතාවය තේරුම් ගත්ත දවසේ පිම්බීමක් සහ හැකිලීමක් අතර තියෙන විවේකය දකපු දවසේ ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් අතර විවේකයේ දකපු දවසේ හිතවිලි දෙකක් මැද තියෙන විවේකයේ දකපු දවසේ ඒ යෝගාචර තේරුම් ගන්නවා හිතවිලි කොච්චර ගොජ දැම්මත් විවේක ස්ථාන වැඩි. අපේ තියෙන කුප්පකමට අපේ තියෙන කෙලස් ගතියට අපේ තියෙන සක්කාය දිට්ඨිය අර හිතවිලි ටික විතරක් දැකලා ඒකට නඩු කියනවා. ඔක් කවදා හරි හිතවිලි දෙකක් මැද හැම වෙලාවෙම පුරුක් ස්ථානයක් තියෙනවා. සන්ධි ස්ථානයක් තියෙනවා. එක හිතවිල්ලකට දෙපැත්තක විවේක ස්ථාන දෙකක් තියෙනවා කියලා වේදනාවක් ආවම වේදනාව එන්නේ ඉස්සලත් විවේකයි ආවට පස්සේ ගියාට පස්සෙත් විවේකයි කියලා සද්දයක් එනකොටත් ඒ සද්දෙට ඉස්සලයි පස්සේ දෙකේම තියෙන විවේකය කියලා ඒ අතරමැද විවේකය දැකපු දවසේ ඒ යෝගාචර තේරෙන පටන් ගන්නවා කරදර වලට අපි කරදර කරපු නිසායි කරදර අපේ ලුහු බැඳ බැඳ කරදර කරනවා. සා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා කියලා තේරුම් ගැනීම ඥානෙ විමුක්ති ඥානෙ තේරෙන පටන් ගන්නවා. එතකොටත් විචිත්‍ර වෙනවා භාවනාව. ඒ තවත් මට්ටමකේ. ඒක විචිත්‍ර වීම සිද්ධ වෙන්නේ මේ සංඥා වේදනා දෙක පිළිබඳව ඇතිකී කරුකමී. නැත්නම් පස්සම්බයං චිත්ත සංඛාරං කියන දේ. ඉතින් අපි අර කිව්වේ ආනාපාන සංසිඳීම සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ පස්සම්බයං කාය සංඛාරං. ඉතින් ඒක ගිහිල්ලා තමයි වේදනානුපස්සන අවස්ථාවේදී ওই චිත්ත සංඛාර සංසිඳුණු තේනවා මේ හිත මොනවා හරි කුණකට අදින එක තමයි වැඩි. ඒක බාහිරෙන් දුන්න නැත්නම් ඇතුලෙන් ගන්න. බාහිරෙන් දෙනකන් නම් අපිට කියන්න දෙයක් තියෙනවනේ අසවලයි මාව කුප්පැවි කියලා. නමුත් අන්තිමට බannොත් පේනවා ඊට නැති වුණත් මේ ඇතුලෙන්ම ඒ ගොජය හොයා ගන්න ගතියක් කුඩලා තෙතමනට අදින ගතියක් හොරා අන්ධකාරයට කැමති ගතියක් දුෂ්චර්ිත කරන එක නා යහපාලනට කැමති නැති ගතියක් ඇතුළත තියෙන බවත් යුද්ධ තියෙන ඇතුලේ බවත් විරුද්ධකාරයයි ඉන්නේ ඇතුලේ බවත් අපි මේ මේ gedara තියෙන මුවාමට තලනවර කැලේ තියෙන මේ මුවා වෙනුවට වගේ අපි මේ මොකක් හරි දඩමීමක් කරගෙන කොහොමද කෙලෙසෝජාවට තැන තියලා අජත්ත බහිද්දා රණ්ඩුවක් මෙතන යන්නේ. ඒක ඔක්කොටම මුල් වෙලා තියෙන මේ සංඥා වේදනා දෙකයි කියලා තේරුම් ගත්ත දවසේ යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා මේකට කුලප් වෙලා දඟලන දඟලන හිට වෙන්නේ සක්කාය දිට්ඨිය වැඩි. දඟලන්න දඟලන්න සිද්ධ වෙන්නේ කෙලස් වැඩෙන එකයි. දඟලන්න දඟලන්න සිද්ධ වෙන්නේ ආර්යයන් වහන්සේලා ඉදිරි පිට නිකම්ම විහිළු කාර්යයක් වෙන එකයි. බුදුහාමුදුරුවෝ ඇත්ත එක බාගෙට අරගෙන බලාගෙන ඉන්නේ. ඒකයි උන්වහන්සේට මද හිණාවක් ගිහිල්ලා තියෙන්නේ මේ භාවනා කරනවා කියලා කරන විකාරය. මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය දැන් Tamanටම තේරෙන්න පටන් ගන්නවා. කවුරු එක්කද මේ හැප්පෙන්නේ? අපි නිතරම අප්පුඩියක් ගහන්න අත් දෙකක් හොයනවා. නමුත් එදාට යෝගාචරය උත්සාහ කරලා බලනවා තනි අතේ අප්පුඩිය කොහොම හිටියේද කියලා. තනි අතින් කොච්චර වෙනෙව්වා සද්දයක් එන්නේ. අපිට ඕනේ දෙපැත්තක්. අපිට ඕනේ කවුරු හරි බාහිරේ හෝ අභ්‍යන්තරේ හෝ හැප්පෙන්න දෙයක්. හැප්පිච්ච දවසේ අපි ඒකට කියනවා අප්පුඩියක් ගහුවේ මම මගේ වැරද්ද නෙවෙයි හැප්පිච්ච නිසායි කියලා. ඒ තනි අතේ අප්පුඩිය හැදෙන්න යන දවස තමයි ඔය සංඛාර මේ සංඥා වේදනා දැනගන්නේ. අන්න එතෙන්දිත් යෝගාචර තේරෙනවා. ඒ මොනවාක්වත් අර්ථකථන නොදුන්නට ඒ මොනවාක්වත් චින්තාමය ඥාන නැති වුණාට ඒ මොනවාක්වත් සුතමේ ඥාන නැති වුණත් මේක දිහත් බලලා මේක අතහැරිලා දුරස්ත වෙන් වෙච්ච දර්ශනයක ගිය දවසේ ඒ ආර්ය ගති පහළ වෙනවා. මේකට හැපෙන්න කල්පනා කරන්න තීන්දුව කරන්න ඥාන සම්බන්ධ කරන්න ගිය ගම ආය විචිකිච්ඡා පහළ කරනවා ආය සක්කාය දිට්ඨිය පහළ කරනවා ආය සුතමේ ඥානෙ ඔලුව උස්සනවා ඉතින් මේ විදිහට ඒක හැප්පි හැප්පි හැප්පි හැප්පි තමයි යන්නේ. ඉතින් එතෙන්දී හෙතෙන්දිත් යෝගාවචරයට තේනවා මේ එල්ලෙන්න තියෙන වැල තමයි සංකතේ. එල්ලෙන්න තියෙන වැල තමයි සම්මුතිය. එල්ලෙන්න තියෙන වැල තමයි සක්කාය දිට්ඨිය. එල්ලෙන්න තියෙන වැල තමයි විචිකිච්ඡාව. ඉතින් මේවයි වෙන් වෙලා යන්න යන්න හොඳයි කියන එක තේරෙන්නේ අර ආනාපානේ සංසිඳනකොට ඔන්න පළච්චාවයි කියලා මෙරිලා නැති බව දන්නවනේ. බාධා නොකර ඉන්නවා. සංඥා වේදනා දෙකෙන් ශබ්ද ඇති කරලා පෙන්නනවා වේදනා ඇති කරලා පෙන්නනවා හීනම වල පෙන්නනවා ගඳ බවල පෙන්නුවේ කොයි දේ පෙන්නුවත් අන්ධෙක් වාගේ බීරෙක් වාගේ මෝඩෙක් වාගේ කොන්ද පැනතු මිනිහෙක් වාගේ මල මිනිහක් වාගේ ඉඳලා බේරුවාට පස්සේ තේන මේ ඔක්කොම කොකු අදින්නේ කෙලස් කහට තියෙනකන් තමයි. චේතමනේ තියෙනකන් තමයි. ඒ නිසා ඒවා වැදුනට නොවැදුන ආසේ ඉන්නවා කියලා කියන අර වැලාතාරින්න පුරුදු කරන ගතිය. ඒ වැලෙන් තමයි අපි ආයුරට පදින්නේ. මුත් වැල ඉහළටම ගිහලා අර පැද්දිල්ලේ එහාට යන ගතිය නතර වෙලා චිත්තක්ෂණේ නතරලා මෙහාට එන වෙලාවක් තියෙනවානේ. අන්න එක තමයි අතාරින වෙලාව. ඒකට තමයි මේ ආනාපානය ගෙවමින් අපි පුරුදු කරන්නේ. ඒකට තමයි මේ සංඥා ඇති කරලා නැති කරනවා. වේදනා ඇති කරලා නැති කරනවා. බාහිර හෝ අභ්‍යන්තර. ওই දෙකේදිම ඕව නැතු ඕකේ නේලි අනාලම්භිත භාවය අනිමිත්තස්ස භාවය මේට වැඩිය හොඳ දෙයක් කියන එක නිමිත්ත තමයි අපි කතා කරන්න පාවිච්චි කරන්නේ මට ඒ වෙලාවේ දැනීමක් තිබුණා වැඩිමක් තිබුණා සාකාරයක් තිබුණා සටහනක් තිබුණා කියලා කියන එකෙන් තමයි කරන්නේ අපි ඒවා ඉගෙන ගන්න මොකටද ඒව දැනගෙන අතාරින්න ඕන නිසා දැන් නැත්තම් අපි ඒවට අහු වෙනවා. ඒ අහු වෙන අහු වෙන තේරම මළුවට දාන එකයි තියෙන්නේ. දැම්මට පස්සේ අන්තිම ඉතුරුනේ මොකද්ද? පට ව්‍යාපෝ තේජෝ අයින් කරපුවාම ආකාශ ධාතුව මත මේ වේදනා සංඥා දෙක අයින් කරුවට පස්සේ අවේදේ තත්වයක් මත වෙනවා. අසංජිත තත්වයක් මත වෙනවා. ඒක මරණය හා සමානයි පෘථග්ජනයට. ඒක මරණය හා සමානයි අල්ල බදා ගන්න අයට. ඒක මරණය හා සමානයි කුමාර සපේට හැදිච්ච අයට. ඒක මරණය හා සමානයි නිත්‍ය සංඥාවින්න කෙනාට. නමුත් මේ අතහැරුණට පස්සේ මේ පෝරකේ ලෑල්ල අරදාරුණට පස්සේ මරණේනේ මූර්තේ හමා තුලින්මයි අමෘතයට යන්නේ කියලා. මේ මරණ හෝ මරණාසම්මන් දුකකටපත් වෙනකොටත් සතිය කෙලින් තියෙනවනම් සමාධිය කෙලින් තියෙනවනම් සද්ධාව කෙලින් තියෙනවනම් වීර්යය තියෙනවනම් ප්‍රඥාව තියෙනවනම් මෙන්න මේ ගෝත්‍ර භූ ඥානය වගේ අනිශ්චිතතාවයකට යෝගාචර පුරුදු කරනවා. නොමර මරනවා. ටික ටික ටික ටික මරනවා. ඉතින් යෝගාචරයා බුබ්බඩේක් නම් කම්මැලියෙක් නම් පසුගාන කෙනෙක් නම් ලක්ෂ කෝටි වාරයක් මැරෙනවා. හැමදාම ආනාපාන නැති වෙනකොට හුස්ම ගන්න බැරි වමන යන්න හදනක වගේ තනි වෙච්ච පාළු වෙච්ච තනි වෙච්ච ගතියටපත් වෙලා ඉටී රෑදෙර හැමද ඉටීන් කල්පනා කරන මොකද මේ වෙන්නේ කියලා. ඒකට සංඥා වේදනා දෙක නැතුව පටවි ආපෝතේජෝ නැතුව අභ්‍යවකාශයේ තනි වුණා වගේ කියා ගන්න බැරි තැනකට එනකොට තැන කොහෙද දිශාව මොකද්ද මොකක්වත් නැත්නම් එනකොට යෝජ විචාරට අද්ද කරලා ආයශරයක් කර දිශාව යතගන්නේ ආයසරයක් අර මේ වෙලාව සටහන් කරගන්නේ අර දිසා කාකයා නිවන දකින්න නැතුව ඇවිල්ලා ආය කුඹ ගහේ වහනවා වගේ. ඉතින් මේක නොකරපු කෙනෙක් නැහැ. විචිත්‍රව කී හැකි නමුත් කරනකොට මේක ලේ හා සමානයි ජීවිතය හා සමානයි පණ හා සමානයි. ඔය ටික ටික ටික ටික ගෙවන් ගෙවන් කරලා ගෙවන් කරලා මේ ජයග්‍රාහී විදියට Taman ඒ උච්ච අවස්ථාවේදී අතහැරීම කියන එක දිනූරට හැරපියා යන රජ කුසේ කියලා කියන්නේ. රට දිනන්න නැතුව අතහැරලා වැඩ නැහැ. ඒක බය ආදුව තැරිල්ල. ඒකට පරාජයක් කියලා කියන්නේ. දිනනවත් එක්කම අතාරින්න. මේකයි සත්පුරුෂ ගතිය කියන්නේ. දිනන කම්ම හරියට මේ සාමාන්‍ය ප්‍රතිමල්ලවය පරද්දන්න හදනවා වගේ කරගෙන කරගෙන කරගෙන යනවා හරියට මේ ලාභ සත්කාර බලාපොරොත්තු වගේ ආර්ථික බලාපොරොත්තු වගේ දේශපාලන බලාපොරොත්තු වගේ සමාජික තත්ත්ව බලාපොරොත්තු වගේ මේ සටනක් දෙනවා. එකයි තියෙන්නේ දිනුවා හා සමානවම අතත්. ඉතින් ඒ වගේ තමයි අර වැල පැද්දිලා එහා කෙලෝර් මෙහා වැල ඇලේ එළුණා කියන්නේම තමයි මෙහා රාජධානිය මේ මොකක්ද ඒකට කියන්නේ? දේශ සීමාව පැන. දැන් ඒක යනවා ඒ රට පිටහට ඇදිලා. ඇතුළටම ගියාට පස්සේ අතාරින්න. අතාරින්නේ එතෙන්ට හේතු වෙච්ච වැල තමයි. එහෙම නැත්නම් ඉනිමකට පයින් ගිහිල්ලා තමයි. ඔය පල්ලා චිත්‍රය අර දානශාලාවේ චිත්‍රේ ඒක ඇඳලා තියෙනවා කන්දර නැගලා ඉනිමකට පයින් ගන්න ගතිය. ඒකේ සාමාන්‍ය සංකතේ නම් මහා කලගුණ සලකන්නේ නැති ගතිය. තමන්ට උදව් කරපු කට්ටිය අතාරින එක. බෑ උද්දටම උදව් අරගෙන අතාරින්න. මගදී අතාරින්න. එදාට ඉවරයි. ඒක තමයි මේ භාවනාව කියලා කියන්නේ. ඒක තමයි මේ ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒක හරියට මට ඇවිලා පේන චිත්‍රේ ඒ රිටි පයින්න කෙනා අන්තිම ඉහළට යනකම් ඉහළට යන රිට පාවිච්චි කරලා රිට විසිකරන ගැම්මෙන් තමයි බාරකට හැපැත්තෙන් දාගන්නේ. දැම්මම පස්සේ ඩෝංගාල වැටිල්ලක් වැටේ. ජයග්‍රාහී වැටිලා හරි සමහරට 13 14 වැටෙනවා. ඔල්ලර සංහන්දමෙන් තමයි වැටෙන්නේ. හැබැයි ක්‍රීඩකයාගේ කොන්දයි යන්නේ. ඒක ජයග්‍රාහී. ඒ නිසා ඒ නිවෙනේදී වැටෙන වැටිල්ල කෙලවරක් නැති අගාධයකට වැටිලක් වැටේ. එහා පැත්තේ මෙහා පැත්තේ දෙපැත්තේ විවුත් වීදිවල කොච්චර වාහන ගියත් තදබදයක් හිටින්නේ නැහැ. වීදියේ කෙලවර වැහිලා නම් යන වාහනේ එනකන් ඉන්න ඕන අනිතක යන. නිවන කියන්නේ අන්නේ වගේ හිස් තැනකින් ගෙලක් හරහා යන ගමන. මේ ළඟදිත් බණකදී මම මතක් කරා මේක කවියෙක් එහෙම නැත්නම් సౌందర్యාත්මකව දැකලා තියෙන්නේ ඒ පුද්ගලයා නිතරම මේ సౌందර්ය අදහස් මතු කරන කවිය අදහස් මතු වෙන මේ උද්‍යානයක එක බංකුවක වාඩි වෙලා එතන කවි කියනවා චිත්තාන්ජන කරගෙන ඉනකොට එයා දැක්කලු මේ හේමන්ත ඉවර වෙලා ගිම්හානේ මතු වෙනකොට ඒ ගහක හරස්පත්තකින් පුපුරලා අංකුරයක් මතු වෙනවා. ඉතින් ඒකේ හොඳට හිතේ සටහන් කරගෙන එයා දැකලා දැක්කලු කඳ පලාගෙන අංකුරයක් මතුවේ. ඊට පස්සේ දවස් ගානක චීනෙන් දවසෙන් බලනකොට එහිමීට මේක දිග ඇදලා රන්වන් පාටට ඇවිල්ලා ක්‍රමයෙන් කොළ පාට වෙලා හොඳ නිල් කොළයක් බවටපත් වෙලා කාලයක් ඒ ගහට ඒ પરමාර්ථ සේවයක් කරලා තියෙනවා. කාට අවශ්‍ය ආහාර තරණලා දීලා තියෙනවා. ඉතින් මෙයා හැමදාම එනකොට ඒ කොළේට ස්තුති කරනවලු ගෞරව කරනවලු මෙයා කරන්නේ මේ අනාත්මීය වූ සේවයක් ස්වභාව ධර්මයටයි ගහටයි අපිට ඔක්සිජන් හපෙලා දෙන එකටයි ඉතින් දිගටම නොසැලී නොසැලී කියලා කියන්නේ ගහෙන් ගැලවෙන්නේ නැතුව හුළඟ වැනි වැනි ඉතින් සේවය කරනවා එක දවසක් එනකොට මෙයා දැක්කලු ඒ කොලේ පඬුවන් වෙලා තියෙනවා පඬු පලාස වෙලා කියන්නේ ගුරු ඇඳලා කොලේ ගුරු ඇඳලා ඊට පස්සේ දැක්කලු දැන් ඉතින් මේ මේ සෝහොන් ලකුණු තමයි ඊට පස්සේ ඉතින් හැමදාම ආපුවාම ඒ දැන් ගහෙන් වෙන් වෙනවා දැන් මෙයා වෙන් වෙන්ට ඒ ඡේදස්තරේ පහළ වෙලා එනවා උද්භිත විද්‍යාව හැටියට බලන්නට එක දවසක දැක්කලු බලන ඉඳදී හුලඟක් ඇවිල්ලා අර කොලේ ගැලවිලා යනවා. එයා ඒ කවිය ලියලා තිනවා මේ කොලේ මෙහෙම ගිම්මානේ පටන් ගන්නවත් එක්ක මෙයට ඇවිල්ලා ඍතුව පුරාවට මෙහෙම සේවය කරලා යන වෙලාවේදී ගහට කතා කරලා කිව්වලු ගිහිල්ලා එන්නම් ඈ කිව්වලු. ටටා කියන ඇහුණලු යාට. තටා කියපු තැන ඉඳලා පොළොවට වැටෙනකන් ඒ ගහේ ඒ කොලේ ගමන්පතේ තමයි මාර්ග ඥානය කියන්නේ. ඵල ඥානය කියන්නේ. කොහාට වැටෙයිද? කොයි අතර හුණගක් තියේයිද? මම යන්නේ කොහාටද? ඒ කොලේට කිසිම හැඟීමක් නැහැ. ඒක තමයි ඵලේ. අපිට ඕන වෙලා තියෙන්නේ මේ කොලේ වැටෙන්න ඕනේ ඒ ගහ මුලට මෙහෙම නැත්නම් වෙන ගහක් මුලට රිදෙන්න බෑ තුවාල වෙන්න බෑ පැන්සොන් අරගෙන ගෙදර යන වෙලාව සැලකිලි තියෙන්න ඕන කියලා තියෙන. ඒත් කිසිම සුන්දරත්වයක් නැහැ. සුන්දරත්වයේ තියෙන කිසිම දෙයකට බැඳීමක් නැහැ. ඒ කොලේ ගහෙන් පස්සේ වැට මොකද වෙන්නේ? ආයෙසරක් දිරලා ආයෙ අර ගහට උරා ගන්න. ඒකයි ගිහිල්ලෙන්නම් කියලා කියන්නේ. ඒ නිසා පට ව්‍යාපෝතේජෝ වායෝ සංසාරේ කූඩුවේ සක්කාය දිට්ඨියෙන් ගැලවිලා නැවතත් පට ව්‍යාපෝතේජෝ වායෝ බඩවත් වෙනවා. ආයශරයක් ඔකෙන් කූඩුවක් හැදෙන්නත් පුළුවන්. නමුත් ඒකට වග වෙන්නේ නැහැ. අන්නේම තටා කියන්න බැරිකමයි අපිට තියෙන්නේ. ඒසාව කොලයක් අත ගන්න අතු ගන්නකොට පරිස්සමෙන්. ගෝක් සේවය කරපු සේවකයෙක් කොයි බිමට ඇවිල්ලා තියෙන්නේ. අපි නම් වෙන්නේ මල වාතේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අතු ගෑවත් මේක ඉවරයක් කරන්න බෑ කියලා. නමුත් පොඩි මිනිහෙක් නෙමෙයි ඒක. අපිත් කවදා හරි කළ යුතු සංසාර සේවය කළා මේ විවට්ටගාමි වෙනකොට එන්නම් කියලා අනේකයි තියෙන්නේ. කොහාට වැටෙයිද? හුළඟ කොයි අතර තියේද? ඒක ගහට අයිතිත් නෑ, කොලේට අයිතිත් නෑ. ඒ වැටෙන වැටිල්ල සම්පූර්ණ අනාලම්බිත වැටිල්ලක්. කිසිම පණිදියක් නෑ. අපණිහිතයි. නිමිත්තක් නෑ, අනිමිත්තයි, ශුන්‍යතයි. ඉතින් මේක සාමාන්‍ය සංකතිය හැටියට බලනකොට මහා අභග්යක් නේ. ගහේ ගහකින් පල්ලට වැදගෙන වැටිල්ලක් නේ මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් අර රීටි වැනිල්ල ඉහළම කෙළවෙන්දලා වැටිල්ලක් තියෙන. ඕකට තියෙන බය නිසා තමයි මේ හුස්ම ගන්න බැරි වමන කරගෙන විහෙස වෙන, කම්මැලි වෙන, පාළු වෙන, එපා කරන ගති කියලා කියන්නේ නිවනට නම්. විශේෂම කියන නිබ්බිදාවට නම්. ඒ නිබ්බිදාව තමයි නිවන් පෙරහැරේ ඉස්සරලාම එන කසකාරය. අපි කසකාරය එනකොටම බයයි. ඉතින් පොඩ්ඩක් අමාරු වෙනකොට, එපා වෙනකොට, නීරස වෙනකොට, අරමුණ නොදැනි අනිමිත්ත පහළ වෙනකොටම නැගිටලා නිමිත්තක් ගන්නවා. පණිදියක් නෑ කොහේ යනවද මොනවා වෙනද කියලා නැති වෙනකොටම පණිදිය කියන්නේ ඉස්සරහට තියාගෙන ඉන්න ජය කනුව ප්‍රධාන પરමාර්ථ ඒක නැති වෙනකොටම අපේ විනාශයි නාස්තිකයි උච්ඡේදයි කියලා ආයේ පණිදියක් හොයාගන්න. ඒතර ශුන්්‍යත කියන එක කාලකන්නිකමක් කියලා අපිට පේන. යමක් ඇති මිනිසෙක් නැති තත්ත්වයටපත් වෙනවා කියලා. සරුවත් යන සඳහන් කරන උපදින තාක් උපදින්නේ දුක් නම් සබ්බේ සංඛාරා දුක්ඛාන මේ සංස්කාර සමතෙහිදී අපිට ඒක සම්මත ලෝකෙන් කියන තියෙන අනිමිත්ත අපනිත ශුන්්‍යත ගණ්ඩ නිමිත්තක් නැහැ. කපුරු පුච්චපු තැනක වගේ අලුවක් නැහැ. පණිදයක් කියලා මම මේ කරන්නේ අසවල් කෙනා බවටපත් වෙන්න, ආර්ථික ලාභ ලබන්න, ජනප්‍රිය වෙන්න, කීර්ති ප්‍රශංසා ලබන්න කිසිම අදහසක් නැහැ. ශුන්‍යයි. විකුණලා ගන්න පුළුවන් පොලකට කියලා දාන නිෂ්පාදනයක් ඉතුරු වෙන්නේ නැහැ. ශුන්‍යත්වයක් ඉතුරු වෙන්නේ. ඉතින් ඒක තමයි අර ආනාපාන ගෙවලා දැමීමේදී පුරුදු කරන්නේ. ඒක තමයි අර සංඥා වේදනා ගෙවා දැමීමේදී පුරුදු කරන්නේ. ඒක නැති වෙනකොට කියන්නේ මොකද්ද? හැමදාම භාවනා කරපුවම මට එකමයි පේන්නේ. ඒ මොකද අල්ලන්නේ තියෙන දේ විතරනේ. අල්ලන්නේ පේන දේ විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ මේ පේන දේ බලන්න කිව්වේ පේන දේවල් අතර තියෙන හිස්තන පෙන්වන්නට තමයි. ඒ කියන්නේ පේන දේවල් අහුලපන් කියලා. අහුලවලේ ඉච්චා මොකද වෙන්නේ? අල්ලන්න බැරි. පේන්නේ නැති. තර්කයට අහුවෙන්නේ නැති ඉතුරු වෙනවා. ඒක යෝගාචරයට බේන්නේ පෙරදිල්ලක්, වැරදිල්ලක්. මම මේ කරගෙන ගිය වැඩේ මේ මැනික් කරන්න ගිය එක මිනිස්සයා එක මැනිකක්වත් නැතුව හිස් අතින් එන්න උනා වාගේ අනේ මම භාවනා කරා සීලය කියලා එකක් බලාපොරොත්තු ඒක හම්බුනේත් නැහැ සමාධිය කියලා එකක් බලාපොරොත්තු ඒකත් නැහැ ඔය කියන විශාල විපස්සනා ඥාන කියලා මට මොනවත් නැහැ මට හැමදාම ඒකාකාරව පේන්නේ කියන්නේ ඒ තරම්ම නිච්ච සංඥා ඒ තරම්ම අර කපුටා අහසට මැනලා කොට විමක් හොයන්නවත් කැමති නෑ ඌ කියනවාට පරණ නැවම හොඳයි කියලා ඒකට කරන්න දෙයක් නැහැ හැබැයි ඌට කපුටයි කියන්න බෑ කපුටගේ ස්වභාවය නම් යන්න හදන එක. ඉතින් අර සංසාරේ බැඳෙන හදන එක නාට සරුවචනසේ ඉච්චර කරදර කරන්න යන්නේ කක කක යන්න ආරින්. භාවනා කරනත්තන්ට මේ ලකුණු අකමැත්තේ නමුත් දැනට පෙයිලා තියෙනවා. අන්න ඒකට ලෑස්තිලා යන එක තමයි මේ මේ බණකින් අපිට තීන්දුව කළා දෙන්න පුළුවන් ක්‍රමය. ඉතින් ගියාට පස්සේ ওই අනිමිත් අප්පණිත ශුන්්‍යත දකින්නකොට අර ජයග්‍රහී වැටීමකට ඕන කරන Papuව ඕනකන මේ අනිමිත් අපහනිත ශුන්්‍යත ගති දකින්නකොට ඒකට ලයදී උරදී යන කට කටයුතු කරන්න පුළුවන් ශක්තිය එනකොට අන්න ඒකට යෝගාවචරයක් යන්න පුළුවන්. අන්න එහෙම ඇති වෙලා පරියන්කිට ඥානකොටම තේරෙනවා අද මේ වෙච්ච එක නෙමෙයි. අරුමේ යනකොට මට තේරුණා ඕන දෙයකට කාය ජීවිත නිර්පේක්ෂව මම මුණ දෙන්න ලෑස්ති ගතියක් මයි ළඟ තිබුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය නැති වුණාට බය වෙන්න දෙයක් නැහැ. පැහැදිලියට ආයේ විචිකිච්ඡාව ඇති කරන්නේ. ඒක සඳහා මට මේ අමුතු මේ සීල වෘත අවශ්‍ය කරන්නේ මේ තියෙන ටික ඇති කියලා තේරුම් ගැනීමෙන් තමයි ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දේවල් අතහැරපු එහා පැත්ත ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. ඒක නැතුවා නෙවෙයි ඒක දුන්නට බාර ගන්න නැත්තම් මොකද කරන්නේ? මේකෙන් කරන්න හදන්නේ ඒක ඒකයි ක්‍රමේ මේ එළඹෙනකොට දෝතින් බාර ගන්න සාතර හිතක් ඇති කරන එක විතරයි. භාවනා නොකර මේක කරලා බෑ. භාවනා කරනකොට මේක නැතුව බෑ. නිසා කවදා හරි භාවනා කරන්න යනකොට ඒ වගේ අනිමිත් අපහනිත ශුන්්‍යත කියන කෙලවරක් නැති වීදියක් වගේ කල්දිසක් කියන විදිහට පතුලක් නැති මල්ලකට වැටෙනා වගේ දැනෙනවනම් කල්පනා කරගන්න ඕනේ මේ තමයි භාවනාවේ උච්ච ස්ථානයක් අනේමට නොකානොබි හරි කමන්නේ බුදුහාමුදුරුව ආවත් නැගිටින්න නැතුව මට මේක ඉවර කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනා හිටි පහළ වේවා කියන අදහසේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි ධර්මදේශනාට පස්සේ සාමාන්‍යයෙන් සභාවේ අභිමතයේ පරිදි කැමති නම් ඒ දේ පිළිබඳව කෙටි සාකච්ඡාකට ප්‍රශ්න සම්බන්ධයේ වෙලා ගන්නවා. එහෙම තියෙනවා නම් අපි අපේක්ෂා කරමු ආරාධනා කරමු. එහෙම නැත්නම් අපි සම්ප්‍රදාන කුලව පේන පේනාට පින් පැමිණීමේ ඒ වගේම ඥාතින සිහිපත් කිරීමෙන් අපේ පරමාර්ථ සිහිපත් කර ගැනීමෙන් දේශනා සොඳ වාරේ සමාප්ත කිරීමට පෙළඹෙමු. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා නම් දැනගත් මතක් කරන් දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවේ වෙන මොකුත් මාර්ගිනී විතරක් උත්සාහ කරන්නේ නැහැ. දුක් වේදනා කියන ඒවා රසයක් කරගෙන අපි කොහොම හරි මේක වේදනාවක් කියන එක මෙහි කරමින් ඉඳලා කරනස දැන් කොහොමද අපි අපි ඒ දැන් පැටලී සහගතයි නේද? දැන් පැටලී සබ්ජෙක්ට් ඉන්න පුළුවන් ඒක ඒක ඩිස්ටර්බන්ස් ඒක මනසේ නමුත් අපි ඉන්නේ අවස්ථාවරේනේ උස්මා කියලා පහළ ගැනීම තමයි මූලික මේක ප්‍රමස්ථාන. එතකොට දැන් මේවා මෙනෙහි කරන එකද හරි. දැන් අපි වේදනාවක් ආව කියලා ඒක මෙනෙහි කරගෙන දැක්කලක් එහෙම නැත්නම් මේ වකරිකක් මේ මෙන්න මේ අරගෙන ස්ථානය අරගෙන මෙනෙහි කරන එකද හරි එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානයේ සිටීමද අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් අතරමං වෙන්නේ නැද්ද? අතරමං නොවි ඉන්න අවස්ථාවයි දැනගන්න. කවුද කමිටිය වගේ ප්‍රශ්නයක් වාඩි වුණා. මන්නේ. මේ උත්තර දෙන්න කැමති. මෙහෙම ප්‍රශ්නයක් භාවනා කරන යෝගාචර කැවුවොත් කොහොම හිටිය කොහොමද කරන්නේ? මේ මොකද්ද උත්තරේ වෙන්නේ? තමන්ට ප්‍රශ්නේ ආවොත් මේ මාත්‍යර වෙන කවුරුට ආවොත් කොහොමද ඒකට ගලපන්නේ? කොහොමද ඒ සැකෙන් ඉක්මවන්නේ කොහොමද? භාවනාති වේදනාවක් මතුවෙනවා. එතකොට වේදනාව මෙනෙහි කරනවද අරමුණ මෙනෙහි කරනවද කියන මේ දෙතාවර தත්වෙන් ඒකාන්ත නිගමනයකට යන්නේ කොහොමද? ඔව් ඒ අතරතුරේ සාධ්‍යාවක් එනවා. තමන් මනස ඩිස්ටර්බ් වෙනවා. දැන් අමින්දු මහත්තයා හිතන්නේ මොකද්ද ඒ වෙලාවට මහත්තයාගේ ප්‍රශ්නයකොත් මොකද්ද දෙන උත්තරේ? තමන් කරන්නේ මොකද්ද නැත්නම් මම නම් කරන්නේ අවංකව කියලා දැන් සංඥාව කොහොමදත් වැඩි එක්තර උනන්දු ඉන්නේ මේ මේ වේදනාව රසවත් කරගන්න උත්සාහ කරනවා අනේ මම මේකම රස රසයක් ඇටිට ගොඩනගා ගන්න උත්සාහ කරනවා දුක් වේදනාව ඔව් රසයක් කරගන්න අනේ හරි හරි මිහිදී කියලා මම මටම එක වග වෙනවා ඒක හරිද එක එක කතා කරන ඔක්කොමලා ආන්ඩිය වගේ ආන්ඩිය වගේ අත දාන්න බයයි <laughs> ඈ මොකද කියන්නේ ඉනා වෙන්න එපා. බනින්නවත් අල්ලලා. මොකද කියන්නේ? නෑ අපි වේදනාව විතරක් ගම මේක පටලව ගන්න එපා. වේදනාවක් එනවා අරමුණේ ඉන්නවා. ඒක පට වියාපදේශ වශයෙන් පේනවා කියමු ගන්න අපා. එතකොට වේදනාවක් එනවා දැන් යෝගාවතරය වේදනාව දිහා බලනවාද අරමුණ දිහා බලනවාද? එතන තියෙන දෙතාවරකමෙන් බෙදෙන්නේ කොහොමද? දැන් කරදර වෙනවා නම් වේදනාව කියනට පරිපාක විපාක විපාක බලන ඊපස්සේ වේදනාව කියනට ගොඩක් කරදර වෙනවා නම් අරමුණේ විපාකයන් වැඩි වෙනකොට ඊපස්සේ වේදනාව ඒක මට පුළුවන් උත්තර දීපේ ගැන මම සතුටු වෙනවා අපිට කියන්නේ මේක කවුරු කාරෙත් අත්‍යන්ත දෙවන්නේ වේදනාව මට්ටම් තුනක් තියෙන ඉතාලම පුංචි වේදනාවක් නම් අරමුණ තියෙද්දි වේදනාව තියෙද්දිම අරමුණ ඉන්න පුළුවන් කරදරයක් නේද ඒ වයිති මේ ප්‍රශ්නේ නැති වෙන්නේ මේ ප්‍රශ්නේ කියන්නේ ඒක නෙවෙයි සමහර වේදනාව එනවා ආපු ගමන් අරමුණ කඩාගෙන ආයේ භාවනා කරන කෙනෙක්වත් බඳක නැහැ නැගිටලා යන්න වෙන තරම් ඒකත් නෙවෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ අරමුණ හා සමාන තීව්‍රතාවයකින් යුක්ත වේදනාවක් අරමුණට කර්ත කර දෙනවා වර එක අරමුණ නැගිටිනවා වර එක වේදනාව නැගිටිනවාගේ තඩමාරු වෙන තැනකදී පොද්දුවේ උපදෙස් දෙන්න තියෙන්නේ හැකි හැම වෙලාවෙම මූල කර්මස්ථානේ ඉන්න. එන වේදනාව ගණන් ගන්න එපා. නමුත් වේදනාව ගණන් ගන්න වෙනවන ඒ කියන්නේ ඒ වෙලාවේදී අරමුණ යට ගිහිල්ලා වේදනාව මතුවෙන වෙලාවක් එනවා. උග්‍රව නෙවෙයි වෙන්න පුළුවන්. එහෙම වෙන වෙලාවල් වල Taman තේරුම් අරගන්න ඕනේ මේ වේදනාව අරමුණ යටිපත් කරගෙන යනවා අරමුණ අකාම කන්න නම් බෑ. අරමුණ තියෙනවා. හැබැයි මේ කිටි කිටි කිටි ගාලා පොරගන්න. එතකොට වර එක Tamanට පුළුවන් වෙන්න ඕනේ අරමුණ මෙනෙහි කරන්නේ නාසිකාග්‍රේ හිත තියාන එතුලින් පිටින් වශයෙන් නැත්නම් උදරේ පිම්බීම. දැන් මෙතන වේදනාවෙන් ලකුණු දන හිසේ නම් තමයි මෙතනින් හිත ගලවලා අතෙන්ද අලවන බව සචේතනිකව සිද්ධ වෙන්නේ. නැත්නම් හිත අපිට අපිව මත් කරනවා. අපි දැනගන්න ඕන දැන් වේදනාව උග්‍රයි චිත්තක්ෂණයට හරි. මේ වේදනාව තියෙන්නේ දකුණු දන හිසේ. කලිගල තමන්ගේ ශරීරයේ නාසිකාග්‍රේ තියාගෙන හිටපෙක එතෙන්ට అలවන. అలවල ඉවරල වේදනාවේ ලක්ෂණ රසපච්චපට්ටාන නැත්නම් සටහන් ආකාර බලනවා. ඒක අනිනවා වගේද, පුච්චනවා වගේද, කපනවා වගේද, කොටනවා වගේද කියලා වේදනාවේ ඇති හැටි වන්නා මිසක ඒක රස විඳින්න හෝ ද්වේෂ කරන්න යන එක තමයි කෙලෙස් හැබැයි. ඒකට ඉඩ තියන්නේ නැතුව වේදනාවේ වේදනාව අපිට වද දෙන හැටි කපනවාද, පුච්චනවාද, අනිනවාද, ඇවිදින වේදනාවද, එකතිතක්ද කියලා බලනවා. ඒ බැලිල්ලේදී බැරි වෙනවා ඒක කරන්න ද්වේෂය තියෙනවා. ද්වේෂපටිගේ පටිඝානුසේ තියෙනවා නම් ඒක දිහා නිකන් ඇඹුල් වෙච්ච පිළිණු වෙච්ච ආහාරයක් කන්න හිත හදනවා කන්න බෑ. එතකොට තේරෙනවා මේ ආහාරේ කොහෙන්ද මේක පිළිබඳ හිතේ යටින් තල්ලු කරන ගතියක් තියෙනවා, එපා කරන ගතියක් තියෙනවා, නීරස ගතියක් තියෙනවා. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ ගැඹුරෙන් පෙන්වන හදන ද්වේෂ අනුසය. ඒක ඔලුව උසලා එන්නේ නැහැ. එතකොට යෝගාචර කාබට් එක උස්සලා පොඩ්ඩක් බැලුවොත් පේනවා වේදනාව මේ විදිහට මෙනෙහි කරන්න බැරි ස්වභාවයෙන් මේ යටින් තියෙන අනුශේ නිසා. ඒක දැකිල්ල මේ ජීවිත අවස්ථාවේදී යෝගාචරයේ විශේෂ ජයග්‍රහණයක් වෙනවා. ඔබතුමා පයින්වාස අදහස් කරේ ඕක දැන් එතන අඩංගු පටේ ව්‍යාපෘතේජෝ ආය කියන දක්කොටස වේදනාව කියන්නේ චෛතසිකයක් ඒකේ පට ව්‍යාපෘතේජෝ නෑ වේදනාව අරමුණේ මූල කර්මත්තානේ තමයි පටවි තියෙන්නේ. ඒක අපි වාසියට ගන්නවා වේදනාවට සාපේක්ෂව මේක ප්‍රකට නම් වේදනාව නෑ මේක ඉන්නවා. වේදනාව යම් ආකාරයෙන් ප්‍රකට වුණොත් වේදනාව අරමුණු කරගන්න හැටි වේදනාවේ සතහන් ආකාර ගන්න හැටි යෝගාචරය තේරුම් ගන්න මෙතනින් හිත ගලවලා එතෙන් අලවනවා කියන එක ඉස්සර වෙන්න දෙකේ පටලෙන්න දෙන්න බෑ. උනාට පස්සේ වේදනාවේ ඇති හැටියට. ඒ වේදනාව නොදකින්න ඔපතන් කියලා එන හැඟීම. ආ මේක මල වාතයක් මේ වාඩි වෙච්ච ගමන් මේක එනවා මල කරදරේ කියන හිත තියෙන නිසායි අපිට වේදනාවට සුවදෝ කතා කරන්න බැරි. සුවදෝ අයිබෝන් කියන්න බැරි. එයාට පස්සේ එයාට වාඩි කළා එයාට ගිරම් ප්‍රසත් දෙන එක කරන්න පුළුවන් සැප වේදනා දුක් වේදනා දෙකේදීම අනුසය පිළිබඳව සාදර කෙනාට අනුසය තියෙනවා අපි දැනගත්ත නැතුනට අපිට විරුද්ධ වැඩ කරන දේ එයා එළුව උස්සන්නේ මේ වගේ දෙකට දෙතාවර තැන්වල. ඒ නිසා එතෙන්දි කහපට් එක පොඩ්ඩක් උස්සලා බැලුවොත් යට මන්නේ මිදලා තියෙන්නේ රාගයේද ද්වේෂයේද කියලා අහුවෙනවා. බොහොම ලේසියයි. හැබැයි ඒක යෝග ජීවිතේ ඉතා වැදගත් අවස්ථාවක්. ඉස්සල්ලාම යෝගාවතරය පරිඋත් ทาน කෙලස් පන්නලා අනුසේක මේ පීතිකම කෙලස් පන්නලා පරිඋත් ทาน කෙලස් පන්නලා පරිඋත් ทาน කියන්නේ මෙතන මේ සැකේනේ. නීවරණේ. ඒකෙත් කාපට් එක උසලා වැළුවොත් යටින් තියෙනවා මූල කර්මත්තාන්ට කෑදරකමකුත් වේදනාවට තරහකුත්. අන්න ඒක දැකපු දවසේ මමයා කියන්නේ කවුද කියන එක දුන් දාමින් තියෙන වෙලාවේ. ලාවට දුන් දාමින් වේදනාව පිළිබඳ ද්වේෂයක් තියෙනවා. ඒක අල්ලගත්ත දාසි පුත්‍රජානන්සේ මතක් කරනවා මහනි වේදනාව කියන්නේ උලක්. ඒක පිළිබඳ තරහ දෙවෙනි උල උඹට දෙකක් නම් ඉවසන්න බෑ කියලා තියෙනවා. පළවෙනි වේදනාව උල ඉවසන්න පුළුවන් තරහ නැත්තම්. නමුත් තරහ එන්නේ කියලා නෙමෙයි. ඒක දන්නේ නැති වුණොත් තරහ අපිට අවශ්‍යිත ක්‍රියාත්මක කරනවා දැනගත්තොත් අපේ වාසිත ක්‍රියාත්මක කරනවා වේදනා මාර්ගයෙන් අපි අනුශේධක ගත්තා ඉස්ලාම ජීවිතේ ඉස්ලාම සංසාරේ දකින්න වෙලාව. හරි සතුටක් නැති වෙනවා. එතකොට යෝගාවචරයට අරමුණේ රසයක් හම්බ වෙනවා. වේදනා අරමුණේ රසයකුත් හම්බ වෙනවා. ඒ අරමුණ ඒත් එක්කම නිකන් උතුරාගෙන යන බත්තරියකට ඇල්ලතුරක් කරා වගේ බුක් කාලා බහිනවා. මැසර් පස්සේ ඕනනම් ආයෙ මූලකත් මතන එන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රශ්නේ මුල් කොටස දිහා අපි විදිහට පටවියාපෝ තේජෝ ආයෝ කොටස් මූල කර්මස්ථානයේ මත වෙන මෙනෙහි කරන්න යන්න එපා. ආහ්. මෙනෙහි කරන්න යෑමෙන් වෙන්නේ නිච්ච සංඥාට උදව් කරනවා. අපි මේ කරන්න හදන්නේ පටවියාපෝ තේජෝ දැකලා දැකලා දැකලා දැකලා ඒක ගෙවන් කරලා පස්සේ පිටිපස්සේ තියෙන අවකාශය දැක ගන්නයි මේ උත්සාහ කරන්නේ. يعني චිත්‍රයේ තියෙන සායන්ටික ගැලවුවොත් කැන්වස් එක පේනවනේ. අපි කරන්නේ නැද එක එක අපි කියමු දැන් ඔය සීගිරියට ගැහුවනේ මේ තාර ගැහුවනේ. පිටුදිතුන් වලට. ඊට පස්සේ අර මිනිස්සේ ගෙනලා ලුසියානෝ මරන්සි කියලා මැෂින් කාර්යය ගැන උඩ තියෙන තට්ටුව ගැලෙව්වා. හැබැයි යට තියෙන සායමට මුකුත් වෙන්නේ නැති නේද? ඒ යා ලෝක ප්‍රසිද්ධයි ඒ වැඩි. අන්න ඒ වගේ අපිට ඕන කරලා තියෙනවා යට තියෙන මේ අවකාශ ධාතුව දැක ගන්න නම් අර උඩින් ආපු ආගන්තුක පටවියාපෝ තේජෝ කියන කොටස් නිච්ච සංඥාවේ ඇතිදී පොසිටිව් ටැන්ජිබල් එක දැක දැක දැක දැක බලනකොට ඒක හරහා දකින්න පුළුවන්. එහෙම නැතු ඒක සාක්ෂි වේදාගෙන පොසත් වෙන්න නෙමෙයි යන්නේ. පටවියාපෝ තාජෝනේ පොසත් වෙන්න නෙමෙයි යන්නේ. ඒක පුසක්. ඒකේ විනිවිද දැක්කොත් පිටිපස්සේ තියෙන සම්පූර්ණ අවකාශය. පටවිදා පාපෝ තේජෝ වාය කියන්නේ භාව ප්‍රඥප්ති. ඒක අයින් කරගම හම්බෙන අභාව ප්‍රඥප්ති. නැතිකම. හිස්කම. අන්න ඒක දකින්න නම් ඉස්සෙල්ලා තියෙන දේවට වෛර කරලා බෑ. ඒක හරහා දකින්න. පටවියාපෝ තේජෝ වායනෝ යනවා. තව කෙනෙක් ඉක්නෝ යන නැටුවට මොකද වේදිකාව විතරේ. නළුව ඇවිල්ලා නැටුවට නාටකම කිව්වට වේදිකාව ඉතුරු වෙනවා. යෝගාවචරයාගේ අවසාන දර්ශනයේ තියෙන්නේ මේ වේදිකාව. මේ canvas එක, මේ රාමුව දැක ගන්න එකයි. බුදුජානසෙ ගෙනියන්නේ මේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කියලා වටවලල්ලේ ගෙනියන්නේ ආස්තිකේ හරහා ගෙනියන්නේ. ගිනිලා ගිනිලා ගෙනලා මේ ආස්තිකේ ගන්න දෙයක් නෑ. ඕක දුක වෙනසයි. හැබැයි මේක හොඳට දැකපු දාසේ මේකට ප්‍රතිපක්ෂ වූ නාස්තිකයක්, නස්තාර්ථ ගතියක් තියෙනවා. එතන තමයි නිවන තියෙන්නේ. ආස්තිකේ ඇලෙන තාක්කල් නාස්තිකේ ද්වේෂ කරනවා. බුදුහාමරණ ද්වේෂ වෙනවා. ධර්මයට ද්වේෂ වෙනවා, සංඝයට ද්වේෂ වෙනවා. ඒක ස්වභාවය. ඒක පුත්‍ත්ජනයාගේ ස්වභාවය නිසා ඇති දේවල් ඔක්කොම වෙන්න ප්‍රමාණ කරන්න කියනවා. සටහන් සහ ආකාර වශයෙන් ගන්න ඒ මළුවට දාන්න. මේ පටවි, මේ ආපෝ, මේ තේජෝ. විද්‍යාව දැන් හොයාගෙන තිනවා. මේ ඔක්කොම ගත්තත් අවකාශයෙන් අලගුත යන තරම්වත් ප්‍රමාණයක් ආස්තිකත් වෙන්නේ නැහැ කියලා. පටවි ආපෝ තේජෝ නැහැ. හැමතැනම තියෙන හිස්තන තමයි. මුළු ආකාශය ගත්තාම පෘථිවිය කියලා කියන්නේ තාම පුංචි අංශුවක් විතරයි ඝන අජට අවකාශයත් එක්ක බලනකොට. ඒ වගේම මේ ධාතු වලත් තියෙන්නේ ඇතුළේ තියෙන හිස්තැනක පිහිටපු පුංචි පුංචි අංශු ටික ඒකෙන් හදාගත්ත සැකිල්ල තමයි අපි මේ නැවිල්ලේ තමයි මායාවේ තමයි ජීවත් වෙන නිසා ඒක තියෙනවා කියලා බලන්න කියනවා. බලලා ඒකේ අංශ මිරිකලා මිරිකලා භස්ම කරලා ගන්න බලන්න අන්තිමට ඉතුරු ටික ගත්තට බලනකොට ඒකතු වෙලා ඉන්නේ බොහොම ටිකයි. එන බලන්න හැම කෙනෙක්ගේම කෙලස් ගත්තට ඔය කියන තරම් කනගාටු වෙන තරම් කෙලස් ප්‍රමාණයක් නැහැ. නමුත් නොදන්නකම නිසා තියෙන කුංචි කෙලස් ටිකට තැවෙන. තමයි පශ්චාත්තාප වෙන. ඒකේ පුතත්ජන හැම වෙලාවෙම තමයි නිෂේධනය කරගනිමින් නිග්‍රහ කරමින් ජීවත් ඒක අයින් වෙනවා විචිකිච්ඡාව අයින් වෙනත් එකම තියෙනවා. manussකමට කෙලසීමක් වෙන්නේ නැහැ කෙලස් තිබුණාට. බුදු manussකම කෙලසෙන්නේ නැහැ. අපි නඩු කියලාම කෙලෙසලා උසාවිය දැම්මට manussකම නැති වෙන්නේ නැහැ. මිනිස්යාට පුළුවන් ඕන තැනක හැදෙන්න කියන එක බුදුජානනාංශයේ තියෙන කෙනෙක් දිහා බලන්නේ ඒ කෙලෙසලා ඉන්න තත්ත්වනේ manussකම තියෙනවා. දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභ. අපි කරන්නේ අනුගෙත් දුර්ලභමක් දකගම මිනිස්සෙක් නෙදිය සලකන. අපේ දුර්ලභමක් දකපුවම අපි අපිට අසහාය අපාමාන විදිහට ශාප කර ගන්නවා. ඒ නිසා අපිව කොට ගන්න බුදුන්වත් බෑ. නිසා මේ කෙලස් ටික නිකලස් වලින් අයින් කරලා බලනකොට ආස්තික දේවල් නාස්තිකෙන් අයින් කරලා බලනකොට හැම වෙලාවෙම නිකලස් වැඩි නාස්තිකේ වැඩි. කෙලස් සහ ආස්තික ප්‍රදේශේ බොහෝම ලේසියි තියෙන්නේ. අවශ්‍යයන්වාසේ දැන් ඉතින් මට මගේ සුළු අත්දැකීමක් කියන්න තියෙනවා මේ කලකට පෙර මම වේදනාව වෙනකොට අර ඉරියව් වෙනස් කරා. දැන් කලක් පිළිඳලා වේදනාවට ගණන් දෙන්නෙම නැහැ. දරන්න බැරි වෙනකොට තවත් දරනවා. සරලවන්තිමේදී වේදනාව දැනෙන්නේ නැහැ අක්‍රිය වෙනවා. අක්‍රිය වෙලා සාමාන්‍ය ප්‍රදේශයන් නැත්නම් ඇඟටම ඇඟක් කියන කර්මට ඉඳලා ඒකෙන්ම වෙලාවක් ඉන්නකොට මට දැනෙනවා අර වේදන ඉරියව්ව මාරු කරාට වැඩිය වේදනාවක් දැනෙන්නට වැඩිය සහනයක් තියෙනවා. ඒක ඇත්තටම වෙන්නේ අර මදහත් වේදනාව දිනු ඉක්ම යෑමේ දක්ෂතාවය පුරුදුනට පස්සේ වේදනාව කියන කෙච්ච ලොකු දෙයක් නෙවෙයි ඒක ලොකු ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරනවා වේදනාව විජය කියලා. වේදනාව විජය කියලා වේදනාව නැති කිරීම නෙවෙයි. වේදනාව අතරමැද ජීවත් වෙන්න ඉගෙන ගන්න. ජීවත් වුණාට පස්සේ කොයි එකක් පුදි වෙනවා. පුංචි වේදනාව එතකොට අල්ලලා මැදහත් වේදනාව තමයි රණ්ඩුව තියෙන්නේ. ඒක ඇල්ලුවාට පස්සේ මාරාන්තික වේදනාවක් ආවත් එයාට පේන්න තියෙන්නේ දැන් මම මගට එනකන් කාලා තියෙන්නේ ඊට වැඩි ලොකු එකක් આવොත් කොහොමද කියලා එතකොට අභියෝගයක් බාටපත් වෙනවා. ඇත්තටම ඒ අර කරගෙන කරගෙන යනකොට ඇතුළතින් පහළ වෙන ಗುಣ ධර්ම මේ. ශබ්ද වලටත් ඉස්ලා පටන් ගන්නකොට ඇල්බෙනෙත්තක් වටන සද්දයක් ඇහෙන්න බෑ. නමුත් ටික වේලාවකින් ඔල්ලෝසු ටිටි ගන්නදී මොකද කරන්නේ? කෝච්චි යනවා මොකද කරන්නේ? ආශාන්තර යනවා මොකද කරන්නේ? මේ ලොකු ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඕකේ ඉතින් මේ ස්පීකර් එකක් දැම්මා. ඒ ගමම සලුවන අරගෙන ආවිල්ලා ලොකු සංසය මෙතන වාඩි වෙනකොළු මේක කරන්න බෑ ස්වාමීන් වහන්සේ අපි ආවේ ආරන්ට මේ ගමේ මිනිස්සු ස්පීකර් දානවා මට භාවනා කරන්න බෑ ලොකු සංසය විජහට නැගිටලා හැරෙම කියගත්තා. යා අපි දෙන්නම ගිහිල්ලා මේ මේක කතා කරලා ඉවර කරලෙමුකෝ මේ නමලා භාවනා කරන්න එපා. ආරායට ගිහිල්ලා කිව්වලු නම හරි වැඩේ දැන් මේක නම් එනවා. ආහසෙන්තරාවක් යනකොට මේ නම ආවොත් එම් මම දැන් මොකද කරන්නේ කියලා. මට ඒකත් නැතර කරන්න පුළුවන්. පිස්සු නැතුව ගිහිල්ලා භාවනා කරන්න කිව්වා. ඔය ලොකු සංසය කියන්නේ දැන් ඉන්නේ ලොකු සංසය. එනකොටම ආවේ නිකන් එල්ග්‍රාම දෙයකට කියලා අපි රද්ද කියලා නැත කරමු කියලා මගට යනකොට කියනවලු බැරිලා තහසෙන් තරක් යනකොට නම් මේ නම આવොත් එහෙම. ඒ එහෙම තමයි බණ ගන්නකොට පුංචි දෙයක් තිද්දෙනවා. ටිකක් ටිකක් දැරීමේ ශක්තිය පුරුදු කරන පුරුදු කරන යනකොට අපිට හිතෙනවා සංගීත සංදර්ශනයක් තියෙද්දි ගිහිල්ලා. උඹලා ඕනේ නැතිලා නටපන් මට බැරිද පැත්තකට වෙලා නෑ වුණා වගේ ඉන්න. එතකොට ඒකෙන් තමයි යා එතකොට කාර තේරෙනකොට ශබ්ද වැඩි වෙන තරමට මගේ පරිවේක්ෂණයට අමුද්‍රව්‍ය ලැබෙනවා. වේදනා වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ හිතවිලිත් එනවා. මුලින්ම මුලින්ම නිර්දේශ දෙනවා හිත. වෙනකොට මගේ නෙවෙයි ආහසේ බලාගොළු ගියාට ආහස කෙලසෙනවා. උඹපලේ. ඊට පස්සේ ආයෙ කෙලසේ ආයෙ පිරිසුදු වෙන වෙලාවක් එනවා. පිරිසුදු වීමත් මගේ නෙවෙයි. පිරිසුදු වීම ප්‍රයත්නයේ සහ ප්‍රතිඵලයකුත් නෙවෙයි. පිරිසුදු වීම සහ අපිරිසුදු වීම බලාගොළු වල හැටි. වර කියනවා වර එක නැහැ. අපි ඉන්න ඕනේ ඉවසගෙන පිරිසුදුකම එනකම්. කලබල වෙලාදී ආපෙලාදී තක්කමුක උනොත් කාටවත් මොහ කරන්නේ. එතෙන්දී යෝගාවචරය ඊවසාදරාගෙන ඉන්නවා. <clears throat> අවස්ථාවාදියෙක් වෙනවා. පිරිසුදු අවස්ථාව හම්බෙච්චාම සීගන් සීගන් කියලා වැඩි ටික කරගන්න. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ඒ විතක්ක විජේ වේදනා විජේ වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් හිතවිලි ඉවසා දරාගෙන සාමාන්‍ය ප්‍රමාණයක් වේදනා හිතවිලි දරාගන්නට ගියාට පස්සේ නම් මේ බණ ඔක්කොම ඇත්තයි. එතන කරගන්න බැරි නම් මේ ඔක් නිකන් බන මාර්ගයෙන් මල්ලෙන් තමා ගැහිමක් තමයි තියෙන්නේ. ඒක හිතනවා මේ පුළුවන් ඇත්තනම් ඕව කරයි අපිට බෑ කියලා ඉතින් ඒ වෙලාවට ඇත්තටම යාට නිස්සද්ද තැනක තියලා හොඳ කුෂන් එක තියලා පහසුම වෙලාවෙන් භාවනා පටන් ගන්න කියලා දෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මැරෙන කම්ම නිවන් දකින්න කම්ම කුෂණයක් උඩ ඉන්නවා කියන එක නෙවෙයි. අර පටන් ගන්නකොට අවශ්‍ය தත්ත දෙන්නේ. එන්නේ එන්නේ එන්නේ දැඩිවීම තුළ තමයි බුදුහාමුදුරු කවුද කියලා තේරුම් ගැනීම සිදුවෙන්නේ. ධර්මයේ තේරුම් ගැනීම සිදුවෙන්නේ. සංඥාසයන් සූත්‍ර පිටකයට අනුකූලව සෝවාන් මාර්ගස්ත බුද්ධියට සලකන්නේ තිසරණයේ සාක්ෂි පස්සේදී මේ ගරසා ගන්න පුතේ කියලා කියන්නේ කියන සඳහන් සඳහන් නැත්තම් කිලිමත් සෝතාපන්න මාර්ග චිත්තයක් තුන කිනාමද සෝතාපන්න මාර්ග පුතිලට සලකන්නේ ඊට පස්සේ මාර්ගස්ත කියන වචනේ ඇහුවොත් ওই පද දෙකම ගැලපෙනවා. පලස්ත කිව්වොත් නම් දන්නවා. පලස්ත කිව්වොත් මාර්ග ඥානේ පැන්නනේ ගෝත්‍රපු පැන්න. මාර්ගස්ත කියන එක මම අර කිව්වේ පටන් ගන්නකොට දේශනා සමහර කෙනා තිසරණ සරණ වෙච්චාමත් බ්ලාමකම ආර්යයන් වහන්සේ. ඊට පස්සේ හෙට දැන් චුට්ටකින් ඵලය ලබනවා කියන එක නත් උත්කෘෂ්ඨ ආර්යයන් වහන්සේ තමයි. ඉතින් ඒකෙන් අර ලාමකම ආර්ය භාවයේ හොඳයි කෙනෙක් ධෛර්ය කරවන්න. දැන් ඔයා තැනක ඉන්නේ බොහොම හොඳයි ඔහොම කරන්න කියන්නේ. නමුත් මම දැන් ආර්යයන් වහන්සේ කියලා කෑ ගහන්න නෙමෙයි. අඳහර පාන්න නෙමෙයි. ඔව් උච්චම මාර්ගේ තව පොඩ්ඩකින් මාර්ගයේ ඵලය ලබනවා කියන තැනකෝ මාර්ගස්තමයි. එතකොට බුරුම භාෂාවෙන් කියනවා ගම කෙල මාර්ගයේ කෙලවර ගම. ඔබ දැන් මාර්ගයේ තමයි ඉන්නේ. ඔක බලයක්. කොතන හරි පාර ඉවර වුණත් පස්සේ ගම හම්බ වෙනවා. මේ හරිය කෙල දිගටම මේ ශේෂ් ශේෂ්ඨ පරාසය පුරාම ගමම මේ මාර්ගයේම තමයි. සාධන කර්මයේ මේ සූත්‍රයෙන් මේ පුජ්‍යලට කරපරස්ත කියන කියන සමතට අර ආරමහත්තුන් වහන්සේට දෙන පන්නේ කියලා කියන සමතට දෙන කියලා. ඒක උත්සාහ කරන දවස් වෙන්නේ කොයි වගේ ආරණා කියන කෙනායින් ආන්න ඕනේ වෙලා. බුදුහාමුදුරුවෝ කිව්වොත් බුදුහාමුදුරුවෝ කල්පනා කරන්නේ බුදුරජාණන්සේ දන්නවා හරියට බුදුන් සරණ ගිහිල්ලා වැඩ කටයුතු කරතොත් උන් නිවන් දකිනවා. ඒකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමච්ඡන්ති අපාය භූමින් කියලා කියනවා. අපේ චපලකමට උදේට බුදුහන්තෝ සරණට හන්දාර යේසුස් වහන්සේ සරණ යනවා නම් ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුදහම කියන්නේ මම සරණ යනවා. උඹලට මම දීලා තියෙන හොඳ මේක. අනම්මන චාචුරු ගන්න එපා මේක ඵලයන් එතකොට ඔබ නිවන් දැක්කා වගේ. මොකද බුදුන් සරණ ගියලානේ. ඔතේ වෙනකොට අරක කරන්නේ මේ කරන්නේ පටන් අරගත්තොත් ඒ පුද්ගලයා අර නාගමාණිකයට අස්ත පෙට්ටක් දාගත්තොත් නාගමාණිකයේ දිලිසෙම යාට පේන්නේ නැහැ. උත්සෝ මේ පු탁ජන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් <clears throat> ඒ පුද්ගලයා ඉහළ මට්ටමට ගියා. يعني මේ ගෝත්‍ර පුණාන්ට කිච්චු කරත් යා බොහෝ විට Taman ගැන නිෂේධනයක් කරගන්නවා. මම පව්කාරයි මට බෑ මේ ආත්මෙදි බෑ මයි කිව්වද අහනකම් ඉන්න ඕනේ කියලා අර <clears throat> කෙලෙස් වලට තැන දෙනවා. කෙලස් පැත්තේ බලලයි ප්‍රශ්නට විග්‍රහය වන්නද. බුදුහාමර බලන්නේ නික්ලේශි පැත්තේ ඉඳලා. ඒ නිසා අපි භාවනාවට එනකොට අපි ඉන්නේ කෙලස් පැත්තේ තරඟ. කල්යාණ මිත්‍රන් ඇසුරු කරනකොට කරනකොට හැකි සංඥා භාෂාව ඉගෙන ගන්න. ඌව චර්චු ගන්න එපා පුළුවන්. කරමු. එතකොට යනකොට අර නික්ලේශි භාෂාව ආරි විවහලේ පුරුදු වෙනකොට එයා තේරුම් අර ගන්නවා මාර්ගය කියලා කියන්නේ පරාසයක්. ඒ පරාසය මට තියෙන්නේ ඉන්න දන හල්කලා බලන්න එක නෙවෙයි ඊගාව පියවර කියන්නේ. ඊගාව පියවර කියන්නේ එතකොට එන්නේ එන්නේ එන්නේ අර බුදුන් බලන ක්‍රමයට දෘෂ්ටි කෝණයට පැටවෙනවා. එනිසා එක එකන එක එක පැත්තෙන් මේ ප්‍රශ්න උත්තර දෙනවා මම දන්නවා දැනටමත් ලංකාවේ භාවනා මේව තුනක් විතර තියෙනවා සමහර කියනවා තමන් ආර්යයන් වහන්සේ කෙනෙක් කියාගෙන පටන් ගන්න. නැත්තම් දෙනවා. බාහිරින් වහන්සේ නමක් කියන. සමහර කෙනා මේ භාවනා කරන මේ ඉස්සරහ පෙළේ ඉන්න සෑහෙන පිටසක් දැන්නම නිවන් දැකලා කියලා. ඊයේත් අයල කියනකට ගාල්ලෙන් ආපු කට්ටිය අපි උපාසක මාත් එක්ක ගිහලා භාවනා පටන් ගත්තොත් ඉවරුණාට පස්සේ විනාඩි 45ක් භාවනා කරා. හැබැයි 60ක් විතර හිටියලු විනාඩි 45 මම භාවනා කරා. නැගිටලා යා කිව්වලු මේ මට පේනවා මේ කීප දෙනේ දැන්නම තාරිය තත්ත්වයේ ඉන්නේ කියලා. අර සේරම කලම්. ඉතිරවසනන්ද අපේ අපේ දැන් මම මොනින්නේ නාතනේ ප්‍රතිව සවන්නස් දැන් මේ සම දීලාත් කරනවාස් දැන් මේ දැන් මේ සමාන උපාසකම් වල කියනවා අපි ඔක්කොම කරගෙන ඉන්නේ. දැන් අපිට තියෙන ධර්ම සාකච්ඡා ඒ කියන්නේ ළමයි හම්බෙච්ච කට්ටිය වෙන්නේ. නෑ නෑ සමහරවිට කියන්නේ ඒගොල්ලෝ කරගෙන තියෙන්නේ. ඒක අදහස් කරලා තියෙන්නේ. ඒගොල්ලන් ඒක හම්බ. ඒක අදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ හරි. ඕක අද විතරක් නෙවෙයි. එදා ඉඳලම තියෙනවා. අපේ ලොකු සාන්ත ළඟට ඇවිල්ලා තියෙනවා තාරපේදී ස්වාමීන් වහන්සේ ආවා. ලොකු සාන්ත ළඟට ඇවිල්ලා තාරපේදී දන්නවද? දැන් තාරපේදී කාරණාකාරය කියලා කියන්නේ. එච්චරම විනයක් රකින්නේ නැහැ. ඉතින් සාන්ත ඇවිල්ලා ඈ නෑ නෑ තාරපේදී කියලා වරිම වර එනවා කේමනන් සාන්තේ ගෝලේ. හැබැයි කේමනන් සාන්තේ ගති නැහැ. හරිම කටකාරයි. හැබැයි ධර්මයට කැපයි. කන දීලා හරි වැඩ කරන ලොකු දාන බින්ද හැවලු අවසරයි ස්වාමීන් මම නම් භාවනා කරන කෙනෙක් නෙවෙයි. සංස්ථාවේ තමයි. මම සංස්ථාවේ ගැලපෙන්නේ නැහැ. ඒ සංසේ මුදල් පරිහරණය කරනවා. ඒ නිසා ඒ සංසේ ලැජ්ජාවෙන් ගත කරා හැබැයි ඒක කියනවා. මම අවසරයි නැත මේ යන්නේ යන වෙන හැමතැනම මේක එක කරා සෝවාන් වුණා කියනවා මාර්ග බලන්න ඕවා කියනවා. ඔබ වහන්සේ දැන් මේක දන්න මනුස්සයනේ. ඔබ වහන්සේ මට කියලා දෙන්නකෝ මේක මේ මට නම් තේනවා එක බොරුවක් කියලා. ඊට පස්සේ යමෙක් කියනවා නම් එයා ළඟ නැහැ කියලා හිතාගන්න. යමෙක් තියෙනවයි කියලා කියනවා නම් එයා ළඟ නැහැ කියලා හිතාගන්න. ඒකලු හරි. ඒසට කියා බානවා නම් ඉතින් අයින් කරුවාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අපි හරි කියන්නේ යන්නේත් නැහැ. තියෙනවා කියපු නිසා උඹලක නැහැ කියලා එහෙම ගහපා දෙන්න යන්නද ඒක අනවශ්‍ය සතුට ඇති වෙනවා. අපි අයින් කළ ජීවත් වෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. මොකට දෑ ওই තුවාල අල්ලගෙන අපි නටන. අනිත් එක අපිට ගුරුවරයෙක් ඉන්නවා අපිට ක්‍රමයක් තියෙනවා අපි. ඊ හතර වෙන්න নানা ආකාර අඳුර ඇහි. ඉන්නේ අඳුර වලට සැලෙන්නේ නැති ගතිය තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. චිකිච්ඡාවක් නැහැ. ඒව තියෙන ඕනෑනේ බුදුරජාණන් තියෙන කාලේ කී දෙනෙක් සාස්ෘණාන්තලා හිටියා. නීකණ්ඩනාත පුදුකම මම සරුවච්චයි. බුදුරජාණන් කියේ මොනවා නැහැ කියන්නේ කියන්නේ නැහැ. මෙන්න මේ මහණෙනි ඌවට එලන්න එපා. ඔබට හේතු කාරණා තියෙනවා කියලා බලන්න. ඒ කියන කෙනා ඒක කරන් ගන්න. ඒ වුණාට මට ඉස්තුති කෙරුවට ගණන් ගන්නත් එපා. මොකද උඹ බලපන් බුදුහාමුදුරුවෝ කියන ಗುಣ තියෙනවාද කියලා නැත්තම් ගණන් ගන්න එපා. අපිට බෑ තර්කයට හෝ මේසු කියන බට්ටමට රැල්ලට ජනප්‍රියතාවට ඡන්දෙට යන්න බෑ. අපි කැප වෙලා වැඩ කරන අය. අපි බැහැගෙන ඉන්නේ යම් ප්‍රමාණයක් අපිට මිනුම් දණ්ඩක් තියෙනවා. ඒ නිසා අපි තනදින ඕව කිසි දෙකින් අපි යන ගමන බාධා කරන්නේ නැතුව අපි කාටවත් උඩු බුරලන්නේත් නැතුව. ලාම කතා කරන්නේ නැතුව අපේ ගුරු પરම්පරාවක් තියෙනවා. අපි ඒකේ ගෞරවය රැකගෙන කරගෙන ගියාම කිසි කෙනෙක් අපිට ගහපා දෙන්න ඉන්නේ අපි වැඩට බහැලා ඉන්න පිරිසක් ඒ පිරිසක් වෙන්නේ මේකයි. එයා ළඟ ගිය කොලෙක් අපි ළඟට එන. ඒක කියන්නේ කාගේ හරි විදියක් පාඩුවක් වෙන්න කරගෙන යන්න තේරෙනකොට මේක මෙහෙමයි කියලා විවෘත ඊගාවතට මාරු වෙනවා. මොකද ධර්මයේ ස්වභාවය උපනායනය කරනවා. ගැඹුරින් ගැඹුරට තල්ලු කරනවා. පටන් ගන්න ඒත් ලොකු සේවයක් කරනවා. මොකද ටිකක් දුර යනකොට ඒකත් තේරෙම තේරෙන අපි ගිහිල්ලා තියෙන්නේ වැරදි පාරක. එතකොට ඒගොල්ලන්ගේ හිතට අවුල් දාන්න එපා. එයා කියන්නේ ඔයාලට තේරෙන්නේ වගේ මේරීමක් අනුව ඊගාට ගන්න තියෙන විවෘත තීන්දුව ගන්න. නිසා එක පාරෙන් කිසි කෙනෙකුට ඔය සියල්ල ගන්න. ඒ දවස්වල සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝවාන් කරනවා මුගලන් ස්වාමීන් වහන්සේ රහත් කරනවා. ඒකට අම්මයි තාත්තයි දෙන්නම. අම්මා විතරක් ඉඳලා මේ වැඩේ කරන්න බෑ. තාත්තා නිසා අද භාවනාවක් යනවා. වැඩි වැඩි හරි යනවා. අපිට කරන්න තියෙන්නේ කෙනෙක් මාළඟට ආවොත් පටලවන්නේ නැතුව ඒ කරන එකටම උදව් කරලා යන්න දෙනවා මිසක ගුරුතුමන්ට බයින්ද යන්න බෑ. අලී අවුලක් ඒක. මොකද ඒකට නොදන්න සතුරු ඇති කරගන්න. අනිත් එක තමන් ළඟට ආපේ කරනට බනින්නත් එපා. ඔබ වැරදි පාර ගිහිල්ලාද? එයා යම් කිසි සීලයක්වත් තියෙනවනම් සුතමේ ඥානයක් තියෙනවනම් ඒක ස්තු පදනම් කරන ඊගාට යන පාර කියලා කියන ඔය ගුරුරැත් එක්කම යන්න මම නම් හුඟක් වෙලාට කියන්නේ මේ මම මොනවාකට වෙනම සක්මන් කරන්න. සක්මන් භාවනා කරා. ඔය භාවනාව ඔය කරන එක නේද සක්මන් කරන්න කිව්වට පස්සේ පුදුම ලස්සන ට්‍රැකේට වැඩ. මෙහි විතරයි ඔය සක්මන හොඳට උගන්වන්නේ. ඒ නිසා මොනවාක්වත් අලුත් උගන්වන්නේ නැහැ. හැම වෙලාවෙම ඔය භාවනාව කරන්න ඉතල සක්මන් කළ පටන් ගන්න කිව්වහම හරියට එල්ල වෙලා හිටියේ. ඒක ටිකට ලේසි වැඩි. සන්නාත දැන් ඇත්තටම නිවන් හදපු පුත්‍රේ ආර්ය මහා උත්මයන් වහන්සේ කෙනෙක් සාස කොහොමද ඒ කියන්නේ නාම පාපතින් මට්ටමේ හෝ ඊළ මට්ටමේ හෝ සලකන්න පුළුවන්කමක් තියෙනවා සන්නාත එතනදී. සලකන නොසලන එක කර්මේශා කරපල බලයන වෙයි. අපි කවුද? අපිට මොකද්ද තියෙන අයිතිය මේ කියන කෙනා ආර්යද නැද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ කිව්වා ඒ ඇහැ බුද්ධ පටිනිර්වාණයේ වැහිලා ගියා. ඒක පේන්නේ නැහැ. ඒ නිසා එයාට විරුද්ධව ක්‍රියාත්මක කරන කර්ම සහ කර්මඵලයේ තියෙනවා. අපි මොකටද ඔය කඩුව අතර ගන්නේ? හරි කියන්නේ ඔයා බෙදාගෙන කන්නේ ඇටෝමේද කැමති දෙයක් කන්න. තමනුත් ගිහිල්ලා ඇටෝමේදෙන් කණ එකයි තියෙන්නේ. අර යා කන දේ අවශ්‍ය වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ මේක සාගරේ කොයි කෙනෙන් දිව කාලවල ලුණු රහයි. යා කියනවනම් බොහොම හොඳයි උදාහරණ කියලා තියෙන්නේ චබ්බිසෝදන සූත්‍රයේදී ඔව් කියන්නත් එපා නෑ කියන්නත් එපා. කියන දේ අහගෙන ඉඳලා නිකන්. තිබුණා සෝතාපන්න වුණා කියන එක ඒ අදහස් තමයි මාත් එන්නේ. එතකොට ගොඩාක් වැරදි අදහසක් යනවා. ඒ ප්‍රාථමික මට්ටමේම අරමහත්මයන් වහන්සේ කෙනෙක් වුණාම ඊට පස්සේ එතනින්ම ගිර වෙන තත්ත්වයක් තියෙනවා සෝන්නවා. ඉතින් ඊට වඩා ප්‍රථම වශයෙන් නිවන් දැකීම සෝතාපන්න බවටපත් වීම කියන අර්ථය එන්නේ ඒ මට්ටමින් අපිට පුළුවන් නම් මේ ආරමහත්මයන් වහන්සේ කෙනෙකු මයින් තත්ත්වයක් සම්බන්ධ යම් සමාජ මනස හදන්න සමාජ මනස හදන්න මට කොන්ත්‍රාත් ගන්න බෑ <laughs> ඒක ආයතන කරගන්න මන්ට මට ඔය කරන ප්‍රකාශනේ මම මෙහෙම කියනවා මහත්යගේ නම කියන්න එපා මේ වගේ විචිත්‍රයක් වල එතකොට ආයතන කකුලයි මහත්යෙක් ඉන්නවා කියලා කියන්නේ එතකොට ආයතන ප්‍රකාශය දෙක එහෙම සෝවාන් බුද්ධ ධම්ම සංඝ අවේකප්පදාසා සීලේ තිබුණ පඬින් සෝවාන් වෙනවා කියවට ආයතන තුන් අහුවෙලා නැහැ දැන් ඔය මේ මහත්ය එහෙම කිව්වට ආයසුත් නම් අහුවෙලා නැහැ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේ ඕනේ තරම් ඉන්නවා. ඒ නිසා ඔය ආයසුතු කතා කරන්නේ අහුවෙච්ච කට්ටියත් එක්ක. අසේවනාච බාලනන්තය. ඒගොල්ලෝ ආසේ කරන්න යන්න එපා. ඒගොල්ලෝ කොට ගන්න යන්නත් එපා. බුදු වුණත් කරන්න නැති වැඩක් අපි කොහොමද කරන්නේ? දැන් මම අහුනේ නැහැ නේ මං කරපු පිනකට. අනිත් ඒ මහත්තයට දොස් කියන්නත් එපා. අපිට කරන්න දෙන්නේ ඊපස්සේ තමයි තියෙන ප්‍රත්‍යක්ෂ අද්දුට ප්‍රත්‍යක්ෂ කරප තියෙනවා. ප්‍රත්‍යක්ෂ වේිතබ්බ. ඒක කරන එක ජන විඥානය හදන්න හදනවා කියන්නේ පොලිටික්ස්. ඒක සංඝයාර කිසිසේත්ම අයිති නැහැ. ඒකට කොන්තරත් අස්සම් කරන්න බෑ. කරන්න යන්නේ නැහැ. අපි නිවන් දැක්කත් මේ මුසු වටනවා කියලා තමයි මොකද කරන්නේ. බුදුන්සේ පහළ වුණාට කොච්චර පොඩි ප්‍රදේශයක් දුන්නේ. ලොකු තාන්ති ඉන්න කාලෙත් කියන්නේ මේ අපේ පමණ දැනගන්න ඕන. අපිට පුංචි පුංචි සීමා හැකියාවලෝගයක් තියෙන්නේ. ඒ හැකියාව ශේෂ්ඨෙන් එහාට යන්න හදනවා කියලා කියන්නේ අපේ තියෙන සම්පත්තියක්. නාස්ති වෙනවා සීමිත හැකියාවල් ටික වස්තු ටික නාස්ති වෙනවා අපි මේ අනුගේ කොන්ත්‍රාත් කරන්නේ. එනිසා ඒ මම නම් ගිහි කාලේ අවුරුදු 8ක් හිටියා. ඔය පැත්තමට කවදාකවත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම සතුටට පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ ජෝක්ස් තමයි. මම hina කාලා ජීවත් වෙන්නේ. අද මට මේ ගිහියෝ කරන වැඩ කවන්න මේ සංඝයා කරන විහිළු බලපුවාම අපේ කම්පැනි එකක් තියෙනවා. මම හැම වෙලාවෙම hina වෙලා ඉන්නේ. අනේ මේ මිනිස්සුયો මේ ගිහියෝ මෙහෙම නොම ගර්බුවාම ගිහින් මොන හවුහරනද? ඉතින් ලොකු ස්වාමීන් වහන්සේගේ මිනිස්සුත් ඉඳද්දි. ඉහිඳලා තිබුණ තැන්වල සංස්ථාවේ කිරණට දිහා බලනකොට ඉතින් හිනහා වෙලා නිකන් ඉන්නවා. මොකද අපේ ශේෂ්ඨ නෙවෙයිනේ ලොකු සංස්ලාත් අත තිබ්බේ නෑ. නිසා අපි දැනගන්න මේ අපිට අහුවෙච්ච පටු මාර්ගයේ තියෙන වටිනාකම. ඕක මේ නොකරන්න බැරි වැඩක් කියලා කල්පනා කරන්න ගත්තොත් එන්නේ නොදැන පොලිටික්ස් වලට අහු වෙනවා. දේශපාලන. සමාජය අපි බුලුවන් තරම් බලන්න ඕනේ. අතුලට නැමිලා අපිට මේ අර අර කරුණු තුන කිව්වට සෝවාන් වෙනවා කියන එක වැරදි කියලා අපිට ඥානයක් තියෙනවානේ. එච්චරමයි අපි ගලවන්නේ. අපේ අම්මට එකකින් ගැලවෙන්නේ නැහැ. තාත්තට ගැලවෙන්නේ නැහැ. දෙන්න බෑ. දැන් මට ඉන්න සහෝදරයෝ 10 15 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවා. මම ඒ කටියට කියන්නේ භාවනා කරන්නත් එපා. දන් දෙන්න බෑ. මේ බුද්ධාම කියලා විහිළු කරන්න විතරක් එපා. මොකද නියමයක තියෙනවා. බැරණ නිකන් හිටපන්. බුද්ධාගම කියලා භාවනා කියලා විකාර කරන්න එපා. එච්චරමයි මම ඉල්ලා හිටින්නේ. උඹලගේ තියෙන ලේ නෑකම. භාවනා කරපන් කියන්නේ මං යන්නේ මොකද ඒක හැමෝටම පුළුවන් ශේෂ්ඨයන්. ඒක පින් ඇති කෙනෙකුට හොඳයි උනන්දු වෙනවනම් අධ්‍යයනයකත් හොඳයි. හැබැයි මං කියන්නේ පින් කරන්න යන්නත් එපා. පවු නොකර ඉන්න බලපන්න. බුද්ධාම කියලා විකාර කරන්න එපා. මොකද ඒක බුද්ධජානනාංශයට නිග්‍රහ කරනවා. ධර්මයට අපිත් උත්සාහ කරන්නේ හැම වෙලාවෙම බුද්ධජානනාංශයේ මේ සත්‍වාස්තුතිත් එක්ක මේ Hindu ලෝකෙක මේ බුද්ධාගම ඇතිකට ගැටිලා නැන්නේ. හැම වෙලාවෙම උන්වහන්සේ ඥානවන්ත සුළු පිළිස අල්ලගෙන ඒවන විවේක වේලාවක බොහොම ලස්සනට කියලා දෙනවා. ගැටෙන්න එපා. බුද්ධාගම කියන්නේ වාද මූලක නෙවෙයි. තර්ක මූලක නෙවෙයි. ඥාණයට ඇල්ලෙන දෙයක්. හැබැයි නොතේරෙන අයටත් බණ ටිකක් කියපන්. ගැඹුරු බෑ. අනිත් විදිහට අපි හරියට මේ ට්‍රක් එකේ යන අපි මධ්‍යම ප්‍රතිපදාව තෝරාගත්තට පස්සේ බුදුහාමුදුර ජීවත් වෙන්නේ නැහැ කියලා පාඩුවක් නෑ අපිට. අපිට තියෙනවා හරියට පාර මධ්‍යම ප්‍රතිපදාව තෝරාගන්න බලනවා නම් සවැත් නුවර බුදුහාමුදුරත් එක්ක ඉන්නවා වගේ ඉන්න පුළුවන්. අර පැත්තට අත දාන්න ගියොත් ඒ එහෙනම් ඉතින් අපේ අපේ දැනුමත් අපේ හැකියාවල් මොකුත් නැහැ. අපි නිකන් ගඟක් කියලා හරවන්න ගිය කෙනෙක් වගේ. ඒකට මම කියන්නේ මුළු මුළු ධර්මවාදීන් කියලා. මුළු ධර්මවාදී වෙන්න එපා. හරි භයානකයි. බුද්ධ ධර්මේ බෑ. බුද්ධ ධර්මේ මුළු ධර්මෙට කිසිම තැනක් නැහැ. දැන් කියන්නේ බී ගැලවම බලාගන්න කියලා. සංඝයා වංශනාවක් කරච්චාම හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක කවුරු කරනම් වාලේ අනුන් හදන්න යන්නේ. තමන් ළඟට කවුරු හරි ආවොත් අනුකම්පාවෙන් කියන මිසක එන්න එන්න භාවනා කරන්න කියන්නවත් එපා. මේක හැමෝටම පුළුවන් දෙයක් නෙවෙයි. ආපු එක කුක්කෙකුටවත් අතාරින්නත් එපා. මේ මනුස්සයනේ ලොකු කැපකිරීමක් එයාට පුළුවන් තරම් උදව් කරනවා. අඩුපාඩු තුනත් හදා ගන්න. ප්‍රසිද්ධිය කියන්නේ. ඒක ඒක ඒක තමයි අපි ලොකු ස්වාමීන් වහන්සේලාගේ තිබුණ උන්වහන්සේලා চিරාත් කාලෙ වෙන්න මේ වගේ ස්ථාන ඇති කරන් තිබුණ ಗುಣ තමයි ಗುಣ ප්‍රකාශ කරන්න යන්නෙත් නෑ, ඇඟෙන් අරින්නෙත් නෑ, කාකවත් නුගුණ කියන්නේ යන්නෙත් නෑ. කවුරුදු 25ක් ලොකු ස්වාමීන් වහන්සේ කැලේ හිටියා ධම්මනිසංච හඳු ගහපු ගැටේ හින්දා එළියට ගියේ නෑනේ. අපවත් වෙච්ච දාසේ. බුදුසන්න පත්‍රයේ පිටිපස්සේ ෆොටෝ එකක් දාලා කිව්වා ගල්දුවේ දේහේ තියෙන අවසාන කවුරුට එන්නේ කියලා. මිනිස්සු කුණු හර්පෙන් බිලුමක් කරලා තුනා ඉන්නකන් තොපි මේ වටිනා සාංශේ අහංකාගල ඉතලවල හඳුරෝ එදත් ප්‍රසිද්ධිය ඉන්නවා අදත් ප්‍රසිද්ධිය ඉන්නවා කියලා ඒ වන්ස බැලලා දෙනවා. ආට හරිය නම්බුවක් හිතනවා. අපි වැඩ කරන අපි කැලිය හිටියා මිසක් කෑ ගහන්න කියන. පත්‍රේ දාපේක වැරදි. මරණ වෙලාවදීවත් අපි ලොකු සංසය වගේ කෙනෙක් එහෙම ප්‍රසිද්ධ දන්නේ දාන එක වැරදි. ඕනේ නැහැ. මේ ඔය ඉන්න මනුස්සෝ දන් දීපු ඉස්තනගෙන අවිල්ලා කටයුතු කරපු දාවේ ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ. මේක ලොකු සංසයනා ලේ වලින්ම රැක්කා. ඒක වරද්දාගත්ත කට්ටිය තමයි ඔය කඩුව ගිල්ලා වගේ අමාරු වෙట్లా. ඒ නිසා භාවනා කරන්න කරන්න ඇතුළට නැමිලා. මුණ වසාගෙන අපිච්චතාවෙන් විතර කටයුතු කරනවා නම් මං කියන්නේ මොන්නම මාරෙක්වත් මොකෙක්වත් දෙන්නේ. අපිට ගෞරව කරන්න යන යන දඬ වඳිනවා. පමණ දන්නවා අපේ හැකියාවල් දන්නවා. පුළුවන් ටික නොකර ඉන්නෙත් නෑ කරනවා. වැරදි කරන ටික දොස් කියන්නේ යන්නෙත් නෑ. මේ කර්මේ දා කර්මනුකූප වෙයි. හැබැයි ඒව හුඟ දෙනෙක් කරනවා කියලා අපි කරන්න යන්නෙත් නෑ. ටක් එකට වැන්නොත් පස්සේ හරි ලේසි වැඩ. ලේසි කියලා කියන්න හොඳ නෑ. අමාරුයි. ඒ තන සංශ්ලේෂණය කරන්න මේ ක්‍රමය වුණාට පස්සේ මේ ගැලවිච්චා මධ්‍යම ප්‍රතිපදාව ප්‍රශ්න එnde එnde තේරෙනවා. මේ මැදට ගියාට පස්සේ බංකරයක් අතොත් ගාසේ දුණු විතර මොකක්වත් පදින්නේ අර එහෙම මැදට මම ළඟදිත් බණට කිව්ව එකයි මධ්‍යම ප්‍රතිපදාව දිනා ගන්න කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ නැහැ. රණ්ඩුව තියෙන දෙයක්. මධ්‍යම ප්‍රතිපදාව නිතරංග ජයක්. නිතරංග ජය තියෙනවා නම් බලන්න හරි. ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට මානට හොරකම් කරන්න රණ්ඩුව තියෙනවා. දෙන්න රණ්ඩුවක් තියෙනවද බලන්න කාට? තමන් අද තියෙන එකක් දෙන්න. සතුන් මරන්න හරියට දඟලන්න නොමරින්න ගන්න රණ්ඩුවක් තියෙනවද? නිසා බුදුසෙන්සේ පෙන්වන පාර මැද මාවතට යනකොට කිසි තැනකින් අභියෝග නැහැ නිතරංග ජයක් වෝකෝර එකක් තියෙන. එතකොටම තේරෙනවා මේක ෆ්‍රික්ෂන්ලස් පාත් එකක්. ගැටුමක් නැති හරි මේ ඝර්ෂණයකින් තොර පාරක්. ඒකනේ බුදුන් කියන්නේ මේ රතය සද්ද නැහැ. යන්නේ නිවනටමයි. ලැජ්ජ බය දෙකෙන් අරසා වෙන්න වීර්ය කරන්න නිවන් මාර්ගය. හොඳයි අපි අද ගොඩාක් වෙලා ගත්තා මේ සාකච්ඡාව සඳහා පැය භාගයකට විතර. එතකොට මාතත් ඇවිල්ලිනවා. ඒ නිසා මෙතනින් එන සාකච්ඡාව මෙතෙන් తాවකාලිකව නැතක.